නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි ඉගෙන ගනිමින් සිටපු සූත්‍ර විවරණය මුල සිට අපි ඉගෙන ගත්තා ඉතින් අපි අංගුත්තර නිකාය සූත්‍ර විවරණය අපි ළම්රිවි පදනම පාදක කරගෙන අපි කරගෙන ආවා. ඉතින් අපි මේ වැඩසටහන් දෙකක් පමණ අපි සජීවීව පමණක් දෙන්න තීරණය කළා. ඉතින් අද දවසේ පැහැදිලි කරන්නේ අංගුත්තර නිකාය අපි අවසන් කරපු තැන ඉඳලා ඒ සූත්‍ර ටික අපි දුක නිපාතේ අවසන් කළා චික නිපාතේ කරුණු කිහිපයක් කතා කරන්නට යෙදුණා. අද තියෙන්නේ පුද්ගල වර්ගය. එවම් මේසිතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති 제තවනි අනාථ පිණ්ඩිකස්සාරාමි. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර 제තවරාම වැඩ වාසය කරනකොට අතකෝ ආයස්මා සවිට්ටෝ ආයස්මාච මහා කොට්ටිතෝ යේනායස්මා සාරිපුත්තෝ තේන ප්‍රසංකමෝ සවිත්ත ස්වාමීන් වහන්සේ මහකොටි ස්වාමීන් වහන්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේ තැනට ගිහිල්ලා උපසංකමිත්ව අයස්මත්තා සාරිපුත්තේන සද්දින් සම්මෝදින්සු සම්මෝදනියන් කතං සාරණීයන් විචාරෙත්ව ඒකමන්තන් නිසේදීන්සු ඒකමන්තන් නිසින් නොකෝතේ ආයස්මන්තන් සවිත්තං ආයස්මා සාරිපුත්ව තදවෝච සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගිය සවිත ස්වාමීන් වහන්සේයි කොටිත ස්වාමීන් වහන්සේයි මෙන්න මේ විදිහට ගියාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් සවිත ස්වාමීන් වහන්සේ මෙහෙම අහනවා. තයෝමි ආවසෝ සවිත පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ තයෝ කාය ශක්ති දිට්ඨාප්පත්තෝ සද්ධා විමුක්තෝ ඉමේකෝ ආවසෝ තයෝ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් ඉමස්මින් කෝ ආවසෝ තින්නම් පුද්ගලානම් කතමෝතේ පුද්ගලෝ කමති අභික්ඛන්තතරෝ ච පාණීත තරෝච සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අහන්නේ සවිත ස්වාමීන් වහන්සේගෙන් ඇවත් සවිතය මේ තුන් දෙනෙක් ඉන්නා මේ ලෝකේ ඒ තමයි කාය සක්කි, dittappatta, සද්ධා විමුක්ත. මේ වචන ටික අපි අහලා තියෙනවා කලින් ගීතාවේ සූත්‍රවල එහෙම. අපි මේකේ තව ටිකක් එක විස්තර වශයෙන් තියෙනවා. ඒක අපට ගොඩක් එක ඉගෙන ගන්න පුළුවන්. මේ තුන් දෙනාගෙන් කවුද ශ්‍රේෂ්ඨ? කවුද ප්‍රණීත කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සවිත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඊළඟට සවිත්‍ර ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙනවා. තයෝමි ආවසෝ සාරිපුත්‍ර පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ තයෝ සාරිපුත්‍ර මේ ලෝකයේ විද්‍යාමාන වෙන ඒ පුද්ගලයන් තුන්දෙනා වන කායසක්ක දිට්ඨප්පත සද්ධායමුත්ත කියන මේ තුන්දෙනාගෙන් ඉමේකෝ ආවසෝ තය පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් ඉමේසං ආවසෝ තින්නම් පුද්ගලානං ව්‍යායම් පුද්ගලෝ සද්ධා විමුක්තෝ මේ සද්ධා විමුක්ත කෙනා ඒ කියන්නේ කාය ශක්ති දිට්ඨපත්ත සද්ධා විමුක්ත කියන මේ තුන්දෙනාගෙන් ශ්‍රේෂ්ඨ වන්නේ සද්ධා විමුක්ත කෙනා කියලා සවිත ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට කියනවා අයම් මේ පුද්ගලෝ කමති තින්න ඉමේසන් තින්නම් පුද්ගලානං අභික්ඛන්තතරෝච පනිතතරෝච මේ පුජ්‍ය තමයි මේ තුන්දෙනාගෙන් ශ්‍රේෂ්ඨ වන්නේ සංකිස්ස හේතු ඇයි ඒකට හේතුව ඉමසාවසෝ පුද්ගලස සද්දේන්ද්‍රියං ආදිමත්තන්ති මෙන්න මෙයාට ශ්‍රද්ධා ඉන්ද්‍රිය තමයි වැඩිපුර තියෙන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙන නිසා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩිපුර තියෙන නිසා අන්නේ පුජ්‍යය ශ්‍රේෂ්ඨයි කියලා සවිත්‍ර ස්වාමින් වහන්සේ කියන. හැබැයි සවිත්‍ර ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාව මුල් කරගෙනම හිටපු කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි සවිත ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ ශ්‍රද්ධා විමුක්ත කෙනා තමයි ශ්‍රද්ධාව මුල් කරගෙනම ගිය කෙනා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිමාත්‍ර කෙනා තමයි ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රණීත වන්නේ කියලා සවිත ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඊළඟට අතකෝ ආයස්ම සාරිපුත්තු ආයස්මන්තං කොට්ටිත කොට්ටිතං ිතද වෝච තයෝ මියාවසෝ කොට්ටිතං පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ තයෝ කායසක්ක දිට්ඨප්පත්තෝ සද්ධායි මුත්තෝ ඉමේකෝ ආවසෝ තය පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් මේ ලෝකයේ මේ තුන්දෙනාගෙන් කවුද ශ්‍රේෂ්ඨ කියලා කොට්ටිත ස්වාමීන් වහන්සේගෙන් අහුවම කොට්ටිත ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා මේ තුන්දෙනාගෙන් ශ්‍රේෂ්ඨ කෙනා තමයි කායසක්කේ කායසක්ඛී පුද්ගල ශ්‍රේෂ්ඨ වන්නේයි අය මේ අයම් මේ පුද්ගලෝ කම්මති ඉමේසං තින්නම් පුද්ගලාණං අභික්ඛන්ත තරෝච්ච පණිති තරෝච්ච තංකිස හේතුයි ඉමසාවසෝ පුද්ගලස සමාධි ඉන්ද්‍රියන් අධිමත්තන්ති එයාගේ සමාධි ඉන්ද්‍රිය වැඩි ඒ නිසා ਉਹ ශ්‍රේෂ්ඨයි කියලා කොට්ටිත ස්වාමීන් වහන්සේ කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෙහිම ප්‍රශ්න දෙකම අහුවට පස්සේ අතකෝ ආයස්මත් කොට්ටිතෝ කොට්ටිත භික්ෂුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් අහනවා කොට්ටිත ස්වාමීන් වහන්සේ මේ තුන්දෙනාගෙන් කවුද ශ්‍රේෂ්ඨ කියලා. ඒ අවස්ථාවේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා මේ තුන්දෙනා අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ ditthappatta කෙනා. ඒ ditthappatta කෙනා ශ්‍රේෂ්ඨ වන්නේ ditthappatta කෙනාට පඤ්ඤා ඉන්ද්‍රිය අදිමාත්‍ර වශයෙන් තියෙනවා. එයාට පඤ්ඤා ඉන්ද්‍රිය වැඩි. ඒ නිසා දිත්තපත්ත කෙනා ශ්‍රේෂ්ඨයි කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. අදකෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තංජ සවිට ආයස්මන්තංජ මහා කොට්ටිතං එතද වෝච. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සවිට ස්වාමීන් වහන්සේ කොට්ටි ස්වාමීන් වහන්සේ අමතලා කියනවා ව්‍යාකතංකෝ ආවසෝ අම්මිහෙහි සබ්බේ හේව යතහසකම් පටිභානං ආයමාවසෝ යේන භගවතේන උපසංගමේය උපසංගමිත භගවන්තං එතමත්තං ආරෝ ආරෝචේ සාමි යේරතේ භගවා ව්‍යාකරේසේ තන් නම් දිහාරිස්සාමි බලන්න මේ ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ තියෙන ලක්ෂණ මේ රහතන් වහන්සේලා මේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයෝ මේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයෝ තම තමන් යොමු වෙච්ච කාරණාව අනුව ඒ ශ්‍රේෂ්ඨත්වය ඉදිරිපත් කරලා ඊළඟ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කොට්ටිත ස්වාමීන් වහන්සේටයි සවිත ස්වාමීන් වහන්සේට අමතලා කියන අපි මේ අපි කතා කරපු දේ අපිට වැටහිච්ච දේ බුදුරණවහන්සේ ඉදිරියේ ගිහිල්ලා ප්‍රකාශ කරමු. බුදුරන් වහන්සේ යමක් කියනවා නම් අපි ඒක දරා ගමු. ඒතර බලන්න මේ ශ්‍රාවකයන්ගේ තියෙන ශාස්ත්‍ර ගරුත්වය. අන්න ඒක තමයි සැබෑ ශ්‍රාවකත්වය කියලා කියන්නේ. ඉතින් එහෙමයි කියලා පිළිතුරු දුන්න මහා කොට්ටිත ස්වාමීන් වහන්සේත් සවිත ස්වාමීන් වහන්සේත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තුන්දෙනාම බුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරන් වහන්සේට මේ කාරණාව ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරාට පස්සේ බුදුරන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. ඒ තමයි නකවත්ථ සාරිපුත්ත සූකරං ඒකං සේන ව්‍යාකතුම් සාරිපුත්ත පහසු දෙයක් නෙමේ ඔය උත්තරය ඔකට උත්තර ඔහම උත්තරයක් දෙන්න කවුද ශ්‍රේෂ්ඨ කියලා පැහැදිලි කරන එක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අයං ඉමේසන් තින්නම් පුද්ගලාණ මේ තුන්දෙන පුජ්‍ය තුන්දෙනා අතර අවික්ඛන්ත තරෝච පණිජ තරෝච මේ තුන්දෙනාගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ කියලා ඒක මේ පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා බුදුරයන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරනවා දානං හේතං සාරිපුත්ත විජ්ජති යායම් පුද්ගලෝ සද්ධාය මුත්තෝ ස්වාස්ව අරහත්තාය පටිපන්නෝ යෝයම් පුද්ගලෝ කාය සකි ස්වාස්ව සකදාගාමි වානාගාමි වා යෝ ඡායම් පුද්ගලෝ දිත්තපත්තෝ සෝපස්ස සකදාගාමි වානාගාමි වන්න ක්වත්ත සාරිපුත්ත සුකරං ඒකේසං ව්‍යාකතං අයං ඉමේ සම්තින්න පුද්ගලාන අභික්ඛන්තතරෝච පනිතතරෝච බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මේ පුජ්‍යලයන් තුන්දෙනාගෙන් ගත්තහම එකින් එක්කන වෙන වෙනම පැහැදිලි කරනවා අසාරිපුත්ත මේ සද්ධායමුත්ත කියන මේ කෙනා යෝයම් පුද්ගලෝ සද්ධායමුතු ස්වාස අරහත්තාය පටිපන්නෝ. ඒ කෙනා අරහත් මගට පිළිපන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ කෙනා ඒ වගේම කාය සංකේ කෙනා සකදාගාමෙන්ඩත් පුළුවන් අනාගාමෙන්ඩත් පුළුවන්. ditthappatta කෙනත් සකදාගාමෙන්ඩත් පුළුවන් අනාගාමෙන්ඩත් පුළුවන්. ඔන්න එතකොට එක එක කාරණාවක් එහෙම කියනවා. ඒ කියන්නේ කාය සද්ධායමුත්ත කෙනා රහතන් වහන්සේ නමක් වෙන්නත් පුළුවන් අරහත් මගට පිළිපන් කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට ditthappatta සහ කාය සක්‍රිය දෙන්නම සකදාගාමීන්ටත් පුළුවන් අනාගාමීන්ටත් පුළුවන්. ඒ වගේම තමයි තානං හේතං සාරිපුතු විග්ගති යෝයම් පුද්ගලෝ කාය සක්‍රිය. මේ කාය සක්‍රිය කියන පුද්ගලයා රහතන් වහන්සේ නමක් වෙන්නත් පුළුවන්. අරහත් මගට පිළිපන් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සද්ධායි මුක්ත කෙනා සකදාගාමීන්ට පුළුවන් අනාගාමීන්ට පුළුවන්. දිට්ඨපත්ත කෙනා සකදාගාමීන්ට පුළුවන් අනාගාමීන්ට පුළුවන්. ඒ වගේම සාරිපුත්ත මේ ditthපත පුජ්‍යලයා රහතන් වහන්සේ නමක් වෙන්නත් පුළුවන් අරහත්ත්වයට පිළිපන් කෙනෙක් වෙන්නත් පුළුවන් ඒ වගේම සද්ධායි මුත්ත කෙනා සකදාගාමී වෙන්නත් පුළුවන් අනාගාමී වෙන්නත් පුළුවන් ඒ වගේම කාය සක්කිය කෙනා සකදාගාමී වෙන්නත් පුළුවන් අනාගාමී වෙන්නත් පුළුවන් ඉතින් මෙන්න මේ වගේ දෙයක් තියෙද්දි මේක විස්තර කරන්න මේක පණවන්න කවුද ප්‍රණීතයි කියලා කියන්න බෑ දැන් මෙතන ලස්සන කාරණාවක් මේකෙදි දැන් මේ එකින් එක කියන යන ක්‍රමනේ මේ පැහැදිලි වෙන්නේ. කෙනෙක් ශ්‍රද්ධා මුල් කරගෙන. කෙනෙක් සමාධිය ප්‍රදාන වෙලා. දන්ලා කියන්නේ ඒ ඒක තමයි ඒ කෙනාගේ මූලික වෙලා තියෙන්නේ. ඊළඟට කෙනෙකුගේ ප්‍රඥාව. එතකොට දැන් අපි දන්නවා අරහත්පත සූත්‍රයේ පෙන්නනවා ප්‍රතිපදා හතරක් සමත පූර්වංග විදර්ශනා විදර්ශනා පූර්වංග සමත යුතනද්ද ධම්ම විද්දච්ච. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රම තියෙනවා. ඊළඟට මේ විදිහට බුදුරණවහන්සේ අපි ගත්තොත් කිංසකෝපම සූත්‍රය. කිංසකෝපම සූත්‍රය පැහැදිලි කරනවා ධර්ම කාරණාවක් හැටියට වෙන වශයෙන් යන හැටි. එතකොට ඒ අනකොට ඒ කෙනාට දෙන නිර්වචනය තමයි ඒ විමුක්ත වෙච්ච ස්වභාවය පාදක කරගෙන කතා කරන්නේ. දැන් අපි දන්නා පඤ්ඤා යමුත් බුදු වගේම. දෙන්නම රහතන් වහන්සේට. නමුත් පෙන්වන්නේ අර අනික් කාරණාව එක්ක. දැන් හැබැයි සාරිපුත්‍ර ස්වාමී බුදුරන් වහන්සේගෙන් සම්බුද්ධ සූත්‍රයේදී අහනවා බුදුරන් වහන්සේගෙන් සම්බුද්ධ සූත්‍රයේදී අහනවා ඉස්ලාම් භික්ෂූන්ගෙන් බුදුරන් වහන්සේ අහන්නේ මහණෙනි මේ අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේත් මමත් අතර වෙනස මොකක්ද කියලා. අරහත් වෙනපත් වෙච්ච රහතන් වහන්සේත් මනස අතර වෙනස. එතකොට බුදුරන් වහන්සේට ඒ රහතන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමයි ධර්මයේ මුල ධර්මයේ කියලා දෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරන්න කියනවා. ඒ අවස්ථාවේ බුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි අරහත්ත්වයේ කිසිදු වෙනසක් නැහැ. අරහත්ත්වයේ කිසිදු වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ බුදුරන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන තමන්ම අවබෝධ කරගෙන ධර්මයේ දුන්නා. එතකොට ඒ නිර්වචනයේදී බුදු කෙනෙක් වුණා. හැබැයි රහතන් වහන්සේ බුදුරන් වහන්සේ අතර ස්වභාවය වෙනසක් නැහැ. අරහත්ත්වයේ වෙනසක් නැහැ. ස්වභාවය වෙනසක් නැහැ. ඒ වුණාට විග්‍රහය කරනකොට බුදුරන් වහන්සේ කියලා කියන්නේ සම්බුදුයි. ඒ සම්බුදු වුණේ Taman තනියම අවබෝධ කරගෙන නිදහස් වුණා අනෙක් කායට මඟ කියලා දුන්නා. ඒ වගේම රහතන් වහන්සේ නමක් ඒත් බුදුරණවහන්සේ කියපු කාරණාව අහලා ඒත් නිදහස් වුණා. නිදහස් වීම වෙනසක් නෑ. පුජ්‍යලිය දෙන්නට අර්ථ කතන දෙකක් බුදුරණවහන්සේ කියනවා සම්බුදුරයන් වහන්සේ හැටියට රහතන් වහන්සේට රහත්. ඒතර අරහතන් රහතුන් වහන්සේලා අතරත් ඔන්න ඔය විදිහේ විග්‍රහයක් තියෙනවා. ශ්‍රද්ධාව මුල් කරගෙනම ගිය කෙනාට සද්ධා විමුක්ත ප්‍රඥාවෙන්ම ගිය කෙනා පඤ්ඤා විමුක්ත. ඒ කියන්නේ පුජ්‍යල අනුබද්ධිතව ඊළඟට සමාධියෙන් කාය සක්තිය. හැබැයි මේ හැමෝගෙම ඒ කාරණාව යාට ප්‍රදාන වෙලා තියෙනවා ලෝකෝත්තර මාර්ගයේදී ප්‍රතිපදාවේ සද්ධානුසාරී බව හම්බෙන්නේ. මේ ප්‍රතිපදාව ඒක මග. පුජ්‍යලනුබද්ධිත කාරණාව මේක මග. පුජ්‍යලනුබද්ධිත කාරණාව තේරුම් ගැනීමත් මග තේරුම් ගැනීමත් දෙකක්. මොකද පුජ්‍යලනුබද්ධිත කාරණාව ඒ කෙනාට අදාළයි. මග කියන්නේ මාර්ගයත් එක්ක. ඒ මාර්ගය කතා කරනකොට මේ පුජ්‍යලනුබද්ධිත අදාළත්වයක් නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සද්ධාය මුත්ත කාය ශක්ති දිට්ඨප්පත්ත කියන්නේ පුද්ගල අනුබද්ධිතව කරපු විග්‍රහය. ඉතින් ඒ නිසා ඒ විග්‍රහයේ ඒ හැමදෙනාම එක එක මාර්ගඵල ලබලා තියන්න පුළුවන්. කාටවත් කවුරු ශ්‍රේෂ්ඨයි කියලා වෙන විදිහකට විග්‍රහ කරලා පෙන්වන්න බෑ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඒක තමයි පළවෙනි දේශනාව පුද්ගල වර්ගයේ තියෙන. දෙවැනි දේශනාව බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. "තයෝ මේ භික්කවේ ගිලානෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ තයෝ මහණෙනි" මේ ලෝකේ ගිලන්න අය තුන් දෙනෙක් ඉන්නවා. දැන් මෙතනින් එහා මේ සූත්‍ර කරුණු ඔක්කොම ලස්සනයි. ඇත්තටම හරිය මේ අපේ ජීවිතේ ප්‍රායෝගික මේ මේ ಗುಣධර්මත් එක්ක ලස්සන විග්‍රහයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ හම්බෙන රෝගීන් තුන් දෙනෙක් ඉන්නවා. එකේ තමයි ඉදයි බික්ක ඒකච්චෝ ගිලානෝ ගිලානෝ ලබන්තෝ සප්පායානි භෝජනානි අලබහන්තෝවා සප්පායානි භෝජනානි ලබන්තෝවා සප්පායානි භෝජනානි බෙහෙසජ්ජානි අලබන් අලබන්තෝවා සප්පායානි බෙහෙසජ්ජානි ලබන්තෝවා පතිරූප උපට්ඨකං අලබන්තෝවා පතිරූප උපට්ඨකං නේව වුද්ධා ධම්මාපාදා යම් කිසි කෙනෙක් ඉන්නවා ගිලන් වෙච්ච කෙනෙක් ඒ ගිලනට අසනීපයට නැත්නම් සප්පාය ආහාර ලැබුණත් ගැළපෙන ආහාරයට ලැබුණත් ගැළපෙන ආහාර නොලැබුණත් ඒ වගේම ගැළපෙන බෙහෙත් ලැබුණත් ගැළපෙන බෙහෙත් නොලැබුණත් ගැළපෙන උපස්ථායකයෙක් ලැබුණත් ගැළපෙන උපස්ථායකයෙක් නොලැබුණත් අන්නේ රෝගියෙක් ඉන්නවා ඔහු සුවපත් වෙන්නේ ඔන්න පළවෙනිම කෙනා රෝගියෙක් කියනවා ඒ තමයි දැන් රෝගියට අවශ්‍ය දේ තමයි බෙහෙත් සහ සප්ප ආහාර සප්පාය ආහාර සහ උපස්ථායක. එතකොට මේ කරුණු තුන ලැබුණත් නොලැබුණත් කෙනෙක් ඉන්නවා ලෙඩෙන් නැගී සිටින්නේ. ඒක පළවෙනි කෙනා. දෙවෙනි කෙනා ඉන්නවා ඒ තමයි ඉදබික ඒකච්චෝ ගිලානෝ ලබන්තෝවා සප්පායානි භෝජනානි අලබන්තෝවා සප්පායානි භෝජනානි ලබන්තෝවා සප්පායානි බිහෙසජ්ජානි අලබන්තෝවා සප්පායානි බිහෙසජ්ජානි ලබන්තෝවා පතිරූපං උපට්ඨකං අලබන්තෝවා පතිරූපං උපට්ඨකං උට්ටාහිතම්මා බාදා තව කෙනෙක් ඉන්නවා එයා තමයි Tamanට ඒ ගැළපෙන අසනීපයට දාල බෙහෙත් ටික ලැබුණත් ගැළපෙන බෙහෙත් ලැබුණත් ගැළපෙන බෙහෙත් නොලැබුණත් ගැළපෙන ආහාර ලැබුණත් ගැළපෙන ආහාර නොලැබුණත් ඒ වගේම ගැළපෙන උපස්ථායකයෙක් ලැබුණත් ගැළපෙන උපස්ථායකෙක් නොලැබුණත් අන්න ඔහු රෝගයෙන් සුවපත් වෙනවා. ඔන්න පුජ්ජිරය දෙන්න. දෙන්නගේ වෙනස තේරුම් ගන්න. පළවෙනි එක්කෙනා තමයි දැන් රෝගයක් සුවපත් වෙන්න අවශ්‍යයි සප්පාය ආහාර, බෙහෙත්, උපස්ථායකයෙක්. පළවෙනි එක තමයි මේ ඔක්කොම ලැබුණත් එයාට නොලැබුණත් එයාට එයා රෝගින් නැකී හිටින්නේ නැහැ. දෙවෙනි පුද්ගලයා තමයි ඒ වායාට ලැබුණත් එයාට නොලැබුණත් එයා රෝගින් නැගී හිටිනවා. ඒ කියන්නේ බෙහෙත් ටික, ඒ ප්‍රත්‍යාහාර ටික, ඒ උපස්ථායක ලැබුණත් එයා නැගිටිනවා, නොලැබුණත් එයා නැගී හිටිනවා. පළවෙනි එක කියන ලැබුණත් නැගී හිටින්නේ, නොලැබුණත් නැගී හිටින්නේ. තුන්වෙනි එක කියන බුදුරණවහන්සේ වෙනවා. ඉදපාන බික්ක ඒකච්චය ගිලානෝ ලබන්තෝවා සප්පායානි බොහජානි නෝ අලබන්තෝ ලබන්තෝවා සප්පායන බොහජානි නෝ අලබන්තෝ ලබන්තෝවා ප්‍රතිරූපකං උපට්ඨකං නෝ අලබන්තෝවා උත්තහයි ධම්මා බාධා තව කෙනෙක් ඉන්නවා ඒ තමයි ඒ රෝගයට අසනීපයට ගැළපෙන භෝජන ලැබුණොත් තමයි නොලැබුණොත් නෙමෙයි ඒක ලැබුණොත් ඔහු සුවපත් ගැළපෙන ඒ අසනීපයට ගැළපෙන බෙහෙත් ලැබුණොත් ඔහු සුවපත් නොලැබුණොත් නෙමෙයි ඒ වගේම තමයි ඔහුට ඒ ගැළපෙන උපස්ථායකයෙක් ලැබුණොත් සුවපත් වෙනවා නොලැබුණොත් නෙමෙයි. ඔන්න පුජ්‍යයන් තුන් දෙනා. ඒක ඒ තුන් දෙනා කියන ලස්සනයි මේ අපි මේක හිතන්න ඕනේ කාරණාව. මොකද ඒකේ ධර්ම කාරණාව පෙන්නනවා. පළවෙනි පුජ්‍යය තමයි උපස්ථායකයෙක් ලැබුණත් නොලැබුණත් ආහාර ලැබුණත් නොලැබුණත් බෙහෙත් ලැබුණත් නොලැබුණත් එයා සුවපත් වෙන්නේ නැහැ. දෙවෙනි කෙනාට ලැබුණත් නොලැබුණත් මේ කරුණ තුන සුවපත් වෙනවා. එයාට ලැබෙන්න කියලා විශේෂත්වයක් නැහැ. තුන්වෙනි කෙනා නොලැබුණොත් වෙන්නේ ලැබුණොත් වෙනවා. ඒ මේ කාරණ හොඳ දේ ලැබ කියන්නේ හරි බෙහෙත් ටික හරි මේ උපස්ථායකේ ප්‍රත්‍යාහාර ටික ලැබුණු සුවපත් වෙනවා. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එවමෙවකෝ තයෝ මේ ගිලානූපමෝ බුක්කලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් මහණෙනි මම නුඹලාට මේ ගිලාන්නෝ උපමාවට අරගෙන මේ ලෝකේ පුජ්‍යලයෝ තුන් දෙනෙක් විග්‍රහ කරේ ඔන්න බලන්න මේ ලෝකයේ පුජ්ජල චින්දනා. මොකද අපිට මේක හොඳට හිතන්න ඕන කාරණාව. ඉද වික්ක ඒකච්ච පුද්ගලෝ ලබන්තෝ සතාගතං දස්සනාය අලබන්තෝ සතාගතං දස්සනාය ලබන්තෝ සතාගත පවජිතේ ධම්ම විනයෙන් සවනාය අලබන්තෝ වා සතාගත පවජිතේ ධම්ම විනයෝ සවනාය නේව වක්ඛමති නියාමං කුසලේසු ධම්මේසු සමත්තං ඔන්න බුදුරණවහන්සේ පෙන්වා දෙනවා යම් කිසි කෙනෙක් ඉන්නවා මේ ලෝකේ හොඳට හිතන්නේ කාරණාව එක පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා බුදුරන් වහන්සේ නමක් දැක්කත් බුදුරන් වහන්සේ නොදැක්කත් බුදුරන් වහන්සේගේ ධර්මයක් ඇහුණත් බුදුරන් වහන්සේගේ ධර්මයක් ඇහුන් නැති වුණත් ඔහුට මේ කුසල ධර්මයන් වලට ඇවිල්ලා මේ ධර්මයන්ට යොමු වෙනවා කියන එක වෙන්නේ නැහැ එතකොට අපිට හිතුවොත් අපිට මේ කොහොම හරි හම්බෙච්ච ටිකෙන් ගොඩ යන්න පුළුවන් කියලා ඒක වෙන එකක් නෙමෙයි බුදුරණවහන්සේ මේ පෙන්වා දීලා දෙනවා කෙනෙක් ඉන්නවා ලෝකේ ඒ කෙනාට බුදුවරු දැක්කත් නොදැක්කත් බුදුවරුන්ගේ ධර්මයේ ඇහුණත් නොහැසුණත් ඒක ඇහුණත් නොහැසුණත් ධර්මයේ හොඳට බුදුවරුන්ගේ ධර්මයේ සාධාරණ ප්‍රතිරූපක නෙමෙයි බුද්ධ වචනේ බුද්ධ වචනේ ඇහුණත් නොහැසුණත් එයාට කුසල ධර්මයන්ට සහ මේ ධර්ම ස්වභාවයට පැමිණෙන්න බෑ ඒ කවුරු වගේද ගිලණෙක් ඉන්නවා ඒ ගිලණට ප්‍රත්‍යාහාර ලැබුණත් නැතත් ප්‍රත්‍යා උපස්ථායකෙ ලැබුණත් නැතත් ඒ වගේම ප්‍රතිබිහෙත් ලැබුණා නැතත් එයා සූපත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ කියනවා මේ ලෝකේ බුදු කෙනෙක් දැක්කත් නැතත් බුදුරුන්ගේ ධර්මයේ ඇහුවත් නැතත් ඒ කෙනාට කවදාවත් දහම දකින්න බෑ. එතකොට ඒ කෙනා මේ අධර්මයක් ඇහුවා නෙමෙයි ඇත්ත ධර්මය අහන්නේ. ඒ කෙනා මන්දබුද්ධික නෙමෙයි. ඒ කෙනා ඒක තමයි මේ ප්‍රඥාව දියුණු නැතිකම. ඒ කෙනාට දහම දකින්න බෑ කියන්නේ. ඔන්න ඊළඟ පුද්ගලයා බුදුරණාහි නනවා. එජවන භික්කවේ පුද්ගලෝ ලබන්තෝ අත්තාගතන් දසනායන ලබන්තෝවා ලබන්තෝ අත්තාගත පොඩි ධම්ම විනේ සවනායන ලබන්තෝවා ඔක්කම දෙවෙනි කෙනා කියනවා ලබන්තෝ අත්තාගතන් දසන අත්තාගතයන් වහන්සේ දැක්කත් නැතත් ධර්මයේ ඇහුවත් නැතත් අන්න එයා කුසල ධර්මයන් ප්‍රියම වෙලා එයා ධර්මයන්ගේ සම්මත්තයට කියන්නේ කියන්නේ ධහමට එනවා කියන්නේ එතකොට එතන කියනවා බුදුරු දැක්කත් නැතත් බුදුරයන් වහන්සේගේ ධර්මය ඇහුවත් නැතත් ඒ කෙනා අනිවාර්යෙන් දහමට එනවා. ඒ කෙනා කවුද එන්නේ? පසේ බුදු. වෙන කෙනෙක් නෙමෙයි. එක පසේ බුදු වෙන්න පුළුවන් නැත්නම් රහත් වෙන්න පුළුවන්. මොකද එයාට ධර්මය ඇහුනොත් රහත් වෙනවා. ධර්මය හට ඇහෙන්න ඕනෙත් නැහැ. ඒ කෙනාට ධර්මය ඇහෙන්න ඕනෙත් නැහැ. ඒත් අවබෝධ කරනවා. එහෙනම් පසේ බුදු වෙනවා. නැත්නම් ආබුදු කරන එක නම් බුදුරණහස් වෙන්නන්නේ රහතන් වහන්සේලාට ශ්‍රේෂ්ඨයි පසේ බුදුරජාණන් වහන්සේ. මොකද ඒකෙන් ඒ ඒ හැකියාවෙන් යුක්ත කෙනාට බුදුරුමි ධර්මය අවශ්‍ය නෑ ඇහෙන්න. ඒක නට තනියම සම්බුදු වෙන්න පුළුවන්. ඔන්න දෙවෙනි පුජ්‍යලය. තුන්වෙනි පුජ්‍යලය බුදුරජාණන් වහන්සේ පෙන්වන తත්‍ර වික්කවේ යෝයම් පුද්ගලව ලබන් තථාගතං දසනායනෝ අලබන්තව ලබන් තථාගතං පවජි ධම්ම විනේ සවනායනෝ අලබන්තව බවක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං ඉමං කෝ භික්කවේ පුද්ගලං පටිච්ච ධම්මදේශනාය අනුඤ්ඤතා ඉමං ච පන භික්කවේ පුද්ගලං පටිච්ච අඤ්ඤේ සම්පේ ධම්මං දේශිතබ්බං ඉමේ කෝ භික්ඛවේ තයෝ ගිලානූපමෝ භික්ඛ පුද්ගලෝ සන්තෝ සංගිජ්ජමාන ලෝකස් ඔන්න බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ ලෝකේ ඉන්නවා කෙනෙක් තථාගතයන් වහන්සේගේ ධර්මය තථාගතයන් වහන්සේ දැක්කොත් නොදැකීමෙන් නෙවෙයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇසුනොත් නොඇසීමෙන් නෙවෙයි ඇසීම මුල් කරගෙනම යාට මොකද වෙන්නේ? මේ කුසල ධර්මයන්ගේ ධම්ම ස්වභාවයටපත් වෙනවා කියන්නේ. අන්න යාලටයි මේ ධර්මයේ කියන්නේ. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ ආය සඳහායි ධර්මයේ කියන්නේ. මොකද ඒ ආයත තමයි ඒ ධර්මයේ අවශ්‍යතාවය. දැන් අපි තුමු ගිලන් ගිලණෙක් ඉන්නවා. ඒ ගිලණට ප්‍රත්‍යාහාර ලැබුණොත්, හොඳ බෙහෙත් ලැබුණොත්, හොඳ උපස්ථායක ලැබුණොත් නැගිටිනවා. සූපත් වෙනවා. අන්න ඒ වගේ කියනවා. කෙනෙක් ඉන්නවා ඔහුට හදාගතයන් වහන්සේගේ ධර්මය ලැබුණොත් මොකද වෙන්නේ? අන්‍යයා මේ කුසල ධර්මයන් වලට යොමු වෙනවා. කුසල ධර්මයන් වලට බැස ගන්නවා. අන්නේ අය සඳහා තමයි මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත කෙනා සඳහා තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ, ධර්මයේ අනුදරන්නේ, ධර්මයේ පැහැදිලි කරන්නේ. මෙන්න මේ ගිලන් පුජ්‍යලියෝ තුන් දෙනා ගැන මෙන්න මේ උපමා කරලා මම ඔය කරුණ කිව්වේ. එතකොට එහෙනම් මේ තුන්දෙනා ගැන හොඳට හිතන්න. දැන් අද අපි කතා කරනවානේ කොච්චර ඇහුවත් තේරෙන්. කියන්නේ දැන් අද අපට තියෙන ලක්ෂණයක් තියෙන අපි කොහොම හරි අපට මේක ඇහෙනකොට ඇහෙන ඔක්කොටම අවබෝධ විය යුතුයි කියන න්‍යාය. එහෙම වෙන්නේ නැහැ. ඒකයි බුදුරණවහන්සේ මේ පෙන්වා දෙන්නේ. ඉතින් ඒ අපට අපි හැබැයි තම තමන්ට මන්දෝත්සාහයක් වෙන නෙමෙයි මේ කියන්නේ. අපට කරන්න ඕන දේ ඒකමයි. කවදා හරි දවසක අපි ඒ ඒ ගතිය අපි තුල තියාගෙන ඉන්නකොට ඊළඟ ජීවිතයකට හරි යම් වෙලා දකින්නේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ අන්න ඒකත් එක්ක. නැත්තම් ඊළඟ ජීවිතයකට යම් වෙලාවක් දකින්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් එහෙනම් මෙන්න මේ පුජ්‍යලිය තුන් දෙනා පිළිබඳව බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා දහම දැකිය හැකි දැකිය තනියම දැකිය හැකි සහ දකින්ද බැරි කෙනා පිළිබඳව ඒ කියන්නේ ඒ කෙනාට කවදාවත් එක කියන්නේ මේ ජීවිතේ කියන්නේ මේ ලෝකේ ඉන්න කෙනාට කියන්නේ මේ ලෝකේ යාට ඒ කරන්න බෑ. ඉතින් යාට ඒ දේම නිතර කරමින් ඉන්න තියෙන ඊළඟ ජීවිතයකදී හරි ඒක ලැබෙනවා. මොකද අපි කාටවත් දැන් අපි හිතාගන්නත් අපිට මේක හරි එහෙම එකක් නෑ. ඒක මම හැම වෙලෙම කියන්නේ අපිට මේ ජීවිත ඉලක්කයක් නෙමෙයි තිබිය යුත්තේ. අපිට තිබිය යුත්තේ සත්‍ය අවබෝධ ඉලක්කයක්. සත්‍ය අවබෝධ ඉලක්කයක් අපිට තියෙනවා නම් ඒ ඉලක්කේ කරා යාවි. මේ ජීවිතේ බැරි වේවි. ඒ ඉලක්කය කරා යාවි. හැබැයි අපි මේ ජීවිතේ අපි අනේ මම මැරෙන්න කලින් මේක කොහොම හරි කරගන්න පසුතැවිත විහිදිය කියලා කවදාවත් ඒ හිතකට තේරෙන්නේ නැහැ. මොකද ගොඩාක් අයට තියෙන ගතියක් තියෙනවා. අනේ මරණය ළඟයි මගේ. අනේ දැන් මම වයස වැඩි ඉගෙන ගන්න වෙලාවක් නැහැ. කිය කියා පසුතැවිතැවි මට ඉක්මනට දෙයක්. එයාට වෙන්න බෑ. මොකද එයාට නෝන ආවොත් පසුතැවෙන්නේ නැතුව පසුතැවීම ඉක්මවුවොත් එයා අන්න එතනදී එයාට පුළුවන්කමක් ලැබෙනවා සිහියෙන් <coughs> ඒ මුල් ටික හරි කරගන්න. සිහියෙන් එයාට පුළුවන්කමක් ලැබෙනවා අර පළවෙනි ටික ඒ ටික හරි කරගන්න. ඒ ටික කරගෙන ඊළඟ ජීවිතේට හරි ඒක උපකාරයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ පුද්ගල තුන්දෙනා පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අපි බලමු ඊළඟ සූත්‍රය මේ ඔක්කොම අර පුජ්‍යලවත් කියන්නේ අංගුතනිකයි එක පොත් වහන්සේ තුල තියෙන ඒවා නම් නැහැ වග්ගයත් එක තමයි කතා කරන්න වෙන්නේ. තුන්වෙනි සූත්‍රය ඒකෙත් පුද්ගල වග්ගෙම තියෙන්නේ. තයෝ මේ භික්කවේ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ තයෝ ඉද භික්කවේ කච්චෝ පුද්ගලෝ සබ්බයා පජ්ජං කාය සංකාරෝ අபிසංකරෝති සබ්බයා පජ්ජං වචී සංකාරෝ අபிසංකරෝති සබ්බයා පජ්ජං මනෝ සංකාරෝ අபிසංකරෝති සෝ සබ්බයපජ්ජං කාය සංකාරං අபிසංකරිත්වා සබ්බයපජ්ජං වචී සංකාරං අபிසංකරිත්වා සබ්බයපජ්ජං මනෝ සංකාරං අபிසංකරිත්වා සබ්බයපජ්ජං ලෝකං උප්පජ්ජති තමේනං සබ්බයපජ්ජං ලෝකං උප්පන්න සමානෝ සබ්බයපජ්ජා පස්සා පුසන්ති සෝ සබ්බයපජ්ජಂತಿ පස්සේහි පුට්ටෝ සමානෝ සබ්බයපජ්ජං වේදනං වේදීමානෝ ඒකාන්ත දුක්ඛං සේතාපි සත්තා නෛර් නෛරිකා බුදුරණන් වහන්සේ පෙන්වනවා දෙනවා යම්කිසි කෙනෙක් කියනවා වැරදි කර්ම කාය කර්ම කරනවා. සබ්බයපජ කියන්නේ වැරදි. වැරදි කාය කර්ම කරන්නේ, වැරදි වචී කර්ම කරන්නේ, වැරදි මනෝ කර්ම කරන්නේ. මෙන්න මේ කෙනා ඒ වැරදි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන නිසා මොකද වෙන්නේ? මැරලා ගිහිල්ලා උපදිනවා ඊට අදාළ ලෝකේ. ඒ අදාළ ලෝකයේ තියෙන්නේ වැරදි විදිහටම ස්පර්ශ. ඒ කියන්නේ වැරදි විදිහට ස්පර්ශ කියන්නේ දුක ලැබෙන ස්පර්ශමයි තියෙන්නේ. ඒ දුකෙන්ම යා දුක් වේදනා විඳිනවා ඒකාන්ත දුක් වේදනා විඳින ලෝක තියෙනවා හරියට නිරේ වගේ නිරේ සැපක් කියලා කිසි දෙයක් නැහැ දුකමයි තියෙන්නේ තව කෙනෙක් ඉන්නවා අභ්‍යා මේ ඒ ඒ දෙවෙනි පුජ්‍යලයා ඒ පුජ්‍යලයා අභ්‍යාපජ්ජං කායසන යා වැරදි කර්ම නෙමෙයි කරන්නේ කයින් වචනෙන් සිතින් වැරදි කර්ම කරන්නේ නැහැ ඒක නා වැරදි කර්ම නොකිරීම නිසා කියන්නේ වැරදි කර්ම අපිට කාය වචී මනෝ තුනක් තියෙනවා. දැන් අපිට කය වචන විතරක් නෙමෙයි මනස මේ තුනෙන්ම අපි වැරදි කර්මයක් කරන්නේ නැත්තම් අන්නේ කෙනා ගිහිල්ලා උපදිනවා කොහෙද? ඒ අදාළ ලෝකයේ උපදිනවා. ගිහිල්ලා ඉපදිලා ඒ ස්පර්ශයෙන් යුක්ත ඒ කියන්නේ සැපසහගත ස්පර්ශයක් ඇවිල්ලා සැප වේදනාවමයි විඳින්නේ. ඒ කියන්නේ වැරදි කර්ම නොකරමු කෙනා ලෝකයේ තියෙන්නේ සැපම විතර තියෙන ලෝකයක් බුදුරණවහන්සේ පෙන්වනවා සීතාවේ දේවා සුභ කින්නා සුභකින්න කියන දෙවිවරු පීතිවක්ඛා භවිස්සාම ප්‍රීතියමයි තියෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා තව කොටසක් ඉන්නා පුජ්‍යලිය ලෝකයේ ඒ තමයි සබ්භ්‍යාපජ්ජාපි අබ්භ්‍යාපජ්ජාපි වැරදි කර්මත් කරනවා හොඳ ඒවත් කරනවා මේ දෙකම කරන පිරිසක් ඉන්නවා මෙන්න මේ පිරිස ඊට ගිහිල්ලා ඉපදිලා මේ දෙක මිශ්‍ර වූ ලෝකයක උපදිනවා මිශ්‍රව විපාකින් දෙන තියෙන ලෝකයක උපදිනවා ඒ මිශ්‍ර විපාකින් දෙන ඒ අදාළ ස්පර්ශයෙන් ඒ කාරණාව ලැබිලා ඒ වේදනාව විඳිනවා. ඒ තමයි මනුස්ස ලෝකයේ සහ සමහර දේව කොට්ටාස කියන මෙන්න මේ වගේ තියෙන්නේ සැප දුක දෙක මිශ්‍රව. ඉතින් බුදුරන් වහන්සේ ඒ වගේම ඒකච්චෝ තවත් සමහර ලාවට සුව දුක් වේදනා විදිහට තවත් ලෝක තියෙන්න පුළුවන්. මනුස්ස ලෝකත්, දිව්‍ය ලෝකත් සහ සවත් ලෝක જાති. මොකද සමහර අය දැන් ඒකාන්ත දුක තියෙන්නේ නිරේ විතරයි. ඒකාන්ත දුක. ඒකාන්ත සබ සුබ කෙනෙක් විතරයි. ඉතින් අනිත් ලෝකත් මිශ්‍ර දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේක බුදුරන් වහන්සේ කර්මයේ පාදක කරගෙන විග්‍රහ කරනවා ඒ පුද්ගල සූත්‍රය. ඊළඟට ඔන්න ලස්සන සූත්‍රයක් අහපතුන. මේ පුද්ගල වර්ගයේම තියෙන පුද්ගලයන්ගේ විවිධත්වය විග්‍රහ කරපු දේවල්. තයෝ මේ වික්කේ පුද්ගලෝ පුද්ගලස බහුකාරෝ. කතමේ තයෝ මහණෙනි මේ පුද්ගල තුන් දෙනෙක් ඉන්නවා බොහෝ උපකාරයි. ඒ කියන්නේ Tamanට බොහෝ උපකාර කරන පුජ්‍යලේ තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනා කවුද? බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. යං වික්කවේ පුග්ගලං ආගම පුග්ගලෝ බුද්ධං සරණං ගතෝ හොදි ධම්මං සරණං ගතෝ හොදි සංඝං සරණං ගතෝ හොදි අයං වික්කවේ පුග්ගලෝ ඉමස්ස පුග්ගලස්ස බහූකාරෝ බහූපකාරෝ යම් කිසි පුජ්‍යලයකට යොමු වෙච්ච තැනදී යම් කිසි පුජ්‍යලයකට යොමු වෙච්ච තැනදී නම් බුද්ධං බුදුරයන් වහන්සේව සරණ ගියේ ධර්මයේ සරණ ගියේ සංඝ රත්නයේ සරණ ගියේ යම්කිසි පුජ්‍යලයකට යොමු වෙලා නම් අන්නේ පුජ්‍යලයා බොහෝ උපකාර කරපු කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මේ පුජ්‍යලයා Tamanට බොහෝ උපකාරයක් කරපු කෙනෙක් වෙනවා. තෙරුවන් සරණ යෑම යම්කිසි කෙනෙකුට යොමු වෙලා සිදු වුණා නම් පුණ්‍යපරම් වික්ක යම් පුද්ගලං ආගම් පුද්ගලෝ ඉදන් දුක්ඛ යථාභූතං පජානාති අයන් දුක්ඛ සමුදය යථාභූතං පජානාති අයං දුක්ඛ නිරෝධගතං භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායතං භූතං පජානාති අයං භික්ඛවේ පුද්ගලෝ ීමස්ස පුද්ගලස බහුකාරෝ හෝති අන්න බුදුරණවහන්සේ නෝනා යම් කිසි පුද්ගලයෙක් මෙන්න මේ දුක කියලා මනා ප්‍රඥාවෙන් දකිනවන මේ දුකේ හට ගැනීමයි කියලා මනා ප්‍රඥාවෙන් දකිනවන දුක නැතිවීමයි කියලා මනා ප්‍රඥාවෙන් දකිනවන දැක වෙනවා නැති වෙන මග මෙයයි කියලා මනා ප්‍රඥාවෙන් යම් කිසි කෙනෙක් දකිනවනම් පුද්ගලයෙකුට යොමු වීමෙන් කියන්නේ පුද්ගලයෙකුට යොමු වීම කියන්නේ කාගෙන් හරි ධර්මයක් ඇහිලානේ. එතකොට යම්කිසි කෙනෙකුගේ ධර්මයක් ඇහිලා යම්කිසි කෙනෙකුට යමු වීමෙන් මෙන්න මේ ඥාණය යමෙකුට හට ගන්නවා නම් අන්න ඒ කෙනා බොහෝ උපකාර කරපු කෙනෙක් වෙනවා ඔහුට. තුන්වෙනි එක්කෙනා පුණජපරම් භික්කවේ යම් පුද්ගලෝ ආගම් පුද්ගලෝ ආසවාණං කය අනාසවා චේතෝ විමුක්තිං පඤ්ඤාය මුතුන් දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සත්‍යකත්ව උපසම්පජ්ජේ විරති අයම් භික්කවේ පුද්ගලෝ ඉමස්ස පුද්ගලස්ස බහූපක බහුකාරෝ අන්න ලොකු දෙයක් කරා වෙනවා අනිත් කියලා. ඒ තමයි යම් කිසි කුජලයකට යොමු වීම නිසා අරහත් වේරපත් වුණා නම් අන්‍යා බොහෝ උපකාර කරපු කෙනෙක්. එතකොට තුන් දෙනයි පළවෙනි එක තමයි තෙරුවන් සරණ ගියා නම් යම් කිසි පුජ්‍යලයකට යොමු වීමෙන් එයා බොහෝ උපකාර කළා. යම් කිසි කෙනෙකුට යොමු වීමෙන් දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥානයට යමුනා නම් එයා බොහෝ උපකාර කරපු කෙනෙක්. යම් කිසි කෙනෙකුට යොමු වීමෙන් අරහත්ත්වයටපත් වුණා නම් එයා බොහෝ උපකාර කෙනෙක්. ඉමේ හිචපන භික්කවේති පුද්ගලේ ීමස පුද්ගලස තත් නත්තඤ්ඤේ පුද්ගලෝ බහුපකාරං වදාමි. මෙන්න මේ පුද්ගලයාට කියන්නේ මේ කියපු අයට වඩා වෙන උපකාර කරපු කෙනෙක් නෑ කියනවා. මහණෙනි මේ පුද්ගල හොඳනට වඩා වෙන කෙනෙක් බොහෝ උපකාර කරා කියලා කියන්න කෙනෙක් නෑ කියනවා. ඒ අය කියනවා බොහෝම උපකාර කරපු අය. ඉමේ සංජ භික්කවේ දින්නම් පුද්ගලානං ඉමිනා පුද්ගලයන න සුප්පතිකාරං වදාමි මේ පුද්ගලයෝ තුන් දෙනාට කිසිම විදිහකින් ප්‍රතිඋපකාර කරන්න බෑ කියනවා. යදිදං අභිවාදන පච්චුපට්ඨන අංජලි කම්මං සාමිති කම්මං චීවර පින්නපාසේනසන ගිලාන පච්චි බෙහෙසජ පරික්ඛාරාණ උපදන් දීති. බුදුරණවහන්සේ පෙන්නනවා වන්දනා කරලා උපස්ථාන කරලා සීපසයෙන් දන් දීලා අවශ්‍ය සියලු දේ කරත් අන්නේ කෙනාට උපකාර කරන්න ප්‍රතිඋපකාර කරන්න බෑ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. අපි කලින් සූත්‍රයක් කතා කරා දෙමාපියන් පිළිබඳව. දෙමාපියන්ට උපකාර කරන්න පුළුවන් කියලා. කියන්නේ දෙමාපියන්ටත් ওই විදිහට බෑ උපකාර කරන්න. ඒ කියන්නේ වන්දනාමාන කරලා උපස්ථාන කරලා. නමුත් දෙමාපියන්ට ප්‍රතිඋපකාරයක් කරන්න පුළුවන් කියලා විග්‍රහ කරා. ඒ තමයි ශ්‍රද්ධාවේ පිහිටවීම. සීලය පිහිටවීම මේ ගුණයන්ගේ පිහිටෙවුවා නම් දෙමාපියන්ව ඒ දෙමාපියන්ට කළ දෙයට උපකාරයක් කරා වෙනවා. මොකද දෙමාපිය අපිට මේ ජීවිතයේදී කරා අපි දෙමාපියන්ට ඊට වඩා ලොකු දෙයක් කරා ඊතරීම් සඳහා. එතකොට දෙමාපියෝ අනිත් පැත්තෙන් ගත්තහම මෙන්න මේ ප්‍රතිඋපකාර කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ නිදහස් වෙන මඟ පෙන්වා දුන්න නිසා. ඒ කියන්නේ තෙරුවන් සරණ යොමු යොමු වුණා නම් යම් කිසි විදිහකින් ඒ දරුවෝ නිසා දෙමාපියෝ නැත්නම් දහම දැක්කනම් එහෙනම් ඒ දෙමාපියෝ දරුවන්ට ණය ගැටි. මොකද ඒ කවදාවත් ගෙවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට ප්‍රතිඋපකාර කරන්න බෑ. දෙමාපියන්ට ප්‍රතිඋපකාර කරන්න පුළුවන්කමක් ලැබුණා ඒ තමයි ශ්‍රද්ධාවේ පිහිටවලා. ඒ තමයි ධර්මයේ ලබා දීලා. නමුත් එතනින් එහා ප්‍රතිඋපකාර කරන්න දෙයක් නැහැ. දර බලන්න එහෙනම් මේ ලෝකයේ පුජ්‍ය තුන් දෙනෙක් ඉන්නවා ප්‍රතිඋපකාර කරන්න බැරි. කියන්නේ ප්‍රතිඋපකාරය කරලා ඉවර කරන්න බැරි. එයාලට කිසි විදිහකින් ප්‍රතිඋපකාර කරන්න බෑ. ඒ තමයි තෙරුවන් සරණ යන්න උපකාර කරපු කෙනා. සෝතාපන්න වීම සතත් ආරේ නුවණ ආර සත්‍ය නුවණ ඇතිවීමට උපකාර කරපු කෙනා සහ අරහත්ත්වයට උපකාර කරපු කෙනා. ඊළඟ සූත්‍ර දේශනාව තයෝ මේ භික්කවේ පුද්ගලෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ තයෝ ඔන්න ලස්සන විග්‍රහයක් පෙන්නනවා මහණෙනි මේ ලෝකේ ඉන්නවා පුද්ගලියොත් හොඳෙනි මෙන්න මේක හොඳට හිතන්න මේ කාරණා පිළිබඳව ඒ තමයි පුද්ගල තුන්දෙනා අරකූපම චිත්තෝ පුද්ගලෝ විජ්ජුපම චිත්තෝ පුද්ගලෝ වජිරූපම චිත්තෝ පුද්ගලෝ පුද්ගල තුන්දෙනයි එක තමයි අරකූපම චිත්තෝ පුද්ගලෝ ඒ කියන්නේ නරක උච්ච තුවාල වෙච්ච සිතක් ඇති පුජ්‍යලයා. ඒ කියන්නේ ඒ පුජ්‍යලයාට විග්‍රහ කරන්නේ හරියට නරක වුණු තුවාලයක් වැනි සිතක් ඇති පුජ්‍යලයා. පළවෙනි එක්කිනා. දෙවෙනි එක්කිනා විදුලියක් වැනි සිතක් ඇති පුජ්‍යලයා. තුන්වෙනි එක්කිනා දියමන්තියක් වෙන සිතක් ඇති පුජ්‍යලයා. එතකොට බලන්න කවුද මේ නරක වෙච්ච තුවාලයක් ඇති පුජ්‍යලයාගේ ස්වභාවය? මහණෙනි මෙන්න මේ ඇතැම් පුජ්‍යලියෝ ඉන්නවා කොයි වගේද? කෝධනෝ හෝති. ක්‍රෝධයෙන් යුක්තයි. බවල වශයෙන් එයාට කෝපය නිසා එයා පීඩාවෙන් ඉදිනවා. ස්වල්ප දෙයක් ඇතුණත් ගැටෙනවා. අප්පම්බි උත්තේ සමානෝ අபிසජ්ජති කුප්පති ව්‍යාපජ්ජති. එයාට ස්වල්ප දෙයක් ඇති වූ කල්ලිත් ඒ වචනයෙන් එයා එකට ගිහිල්ලා තරහ යනවා. අයහපත් දේම කැමති වන්නේ. කෝපයමයි තියෙන්නේ, ද්වේෂයමයි තියෙන්නේ. සතුරු සිතක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේකට බුදුරණවහන්සේ පෙන්වනවා හරියට අර නරක වූ පරණ තුවාලයකින් යුක්ත කෙනා වගේ. ඇයි ඒකට හේතුව? පරණ වෙච්ච නරක වෙච්ච තුවාලයක් තියෙනකොට ඒකට පුංචි කෝටුවක් ගෑවුනොත් පොඩි ගල් කැටයක් හදන මොකද වෙන්නේ? ඒකින් ලේනවා. ඒකින් වේදනාව දෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරණවහන්සේ පෙන්නනවා. මේ අරුකූපම චිත්ත පුද්ගලයා. ඒ කියන්නේ වන වෙච්ච පරණ වන වෙච්ච තුවාලයක් වගේ ඇති පුද්ගලයා. ඒක නා තමයි පොඩි දෙයකට ගැටෙනවා. පුංචි දෙයකට ඉවසන්න බෑ. ක්‍රෝධයෙන් යුක්තයි අයහපතමයි කැමති වෙන්නේ මෙන්න මේ කෙනා එවැනි කෙනෙක් කියනවා ඒ තමයි වන වෙච්ච පරණ වන වෙච්ච තුවාලයක් වගේ කෙනා දෙවෙනි කෙනා බුදුරණවහන්සේ වෙනවා කවුද මේ විදුලියක් වැනි සිතක් ඇති කෙනා එතකොට සිතේ ගතිය වෙන්නන්නේ පළවෙනි කෙනා සිතේ ගතිය තමයි පරණ වන වෙච්ච තුවාලයක් වැනි සිතක් තියෙනවා බලන්න මේ උදාහරණ බුදුරණවහන්සේ පෙන්න පෙන්න හැටි පරණ වනවැචි වනවැචි තුවාලයක් වගේ හිතක් තියෙන කෙනා. විදුලියක් වගේ හිතක් තියෙන කෙනා. විදුලියක් වගේ හිතක් තියෙන කෙනාගේ ස්වභාවය. ඒ කියන්නේ විදුලියක් වගේ හිතක් කියලා කියන්නේ දැන් මේ උදාහරණය පෙන්වන්න දැන් අරක තුවාලයක් කියන එක නෙමෙයිනේ පෙන්වෙන්නේ. තුවාලයේ ස්වභාවය මොකද්ද? පොඩ්ඩක් ගෑවුනත් එයාගේ ස්වභාවය තමයි වේදනාව, සැරව යන එක. අන්න ඒ වගේ තමයි විදුලිය උපමාව. විදුලි සිතක් වගේ තියෙන. එතකොට ඒ ඒ සිතේ ගතිය මෙන්න මේ කෙනා විජ්ජුක්ම චිත්ත පුද්ගලෝ ඉද බික්ක වේකච්ච පුද්ගලෝ ඉදන් දුක්ඛතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාතා භූතං පජානාති අන්නේ පුජ්‍යලයාගේ ස්වභාවය තමයි එයා මේ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා දැන් මෙතන අපිට තව දෙයක් හම්බ වෙනකන් තමයි මේ මම කලිනුත් කියන්න හිටියා මේක මේ හම්බෙච්ච යම්කිසි තත්ත්වයක් ඇටියෙන්නේ අපට හිතෙන සෝතාපන්න. දැන් මේ මෙතන මේ තියෙන්නේ මග වැඩිමක්නේ. දැන් අපිට පළවෙනි උදාහරණෙත් එක්ක බලන්න කල්පනා කරලා. එයාට ක්‍රෝධයක් එනකොට මොකද වෙන්නේ? කිපෙනවා. උහුලන්න බෑ. දැන් මේක නෑ ගතිය මොකද්ද? මේක මේ ස්ථානයක් නෙමෙයි මේ පැහැදිලි කරේ. ස්ටෙප් එකක් නෙමෙයි. යම් තැනක් නෙමෙයි. මෙතන පැහැදිලි ඉදන් දුක්ඛ යථාභූතං පජානාති. එයාට මේ ලෝකයේ හම්බෙන්න විදුලිය වගේ. ඒ කියන්නේ එයාට මේ දුකක් කියන යථාභූත ඥානයක් තියෙන්නේ. මේ දුක හට ගැනීමක් යථාභූත ඥානය. දුක නැතිවීමක් යථාභූත ඥානයක්. නැති වෙන මඟ. එතකොට මේක මේ යම් තැනකට ගිහිල්ලා ස්ටෙප් එක නතර වෙලා දාපු විවහාරයක් එක්ක නෙමෙයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. එයාට මේ ලෝකේ යන ස්වභාවය දැන් අර පළවෙනි පුජ්‍යලයාගේ ස්වභාවය තමයි එයාගේ චින්තනයේ ස්වභාවය අර පරණ තුවාලයක් වගේ පොඩ්ඩක් නැත්තම් කිපෙනවා. ඒකෝට එයාගේ ස්වභාවය. ආරශ්‍රාවකයාගේ ස්වභාවය. එයාගේ ස්වභාවයේ නුවණ නුවණ මේ නුවණේ නිර්වචනයක් වෙයි මේ ආර්ය සත්‍ය නුවණ කියන්නේ. දැන් අපිට ඉතින් මේ අවබෝධ කරා දැක්කා. ඒ කියන්නේ යන්න අපි හිතමු යම් කිසි පුද්ගලෙක් කියන හොතපොන. එයාට මේ අවස්ථාවට දුන්න නිර්වචනය කියලා අපි මේ හිතන්නේ. මේ නුවණ. මේ එක නුවණක්. නුවණක් කියලා කියන්නේ එයාගේ ස්වභාවය. එයාගේ ගතිය තමයි ලෝකයේ දකින හැටි. ලෝකයේ දකින හැටි ඒ දැකීමේ හැකියාව මේ දුක මේ දුකේ හට ගැනීම මේ දුකේ නැතිවීම නැතිවන මඟ එතකොට යාගේ දකින කෝණේ එතකොට මේ කෝණයත් එක්ක තමයි යාගේ පැවැත්ම තියෙන්නේ නැතුව මේ එක තැනක තිබිච්ච එක තැනක හිටපුද්ගලෙක් කියන කතාව නෙමෙයි මොකද අපි දැන් යන්න අපි අද දඟලන දඟලෙල්ල තියෙන්නේ ඔය ඔතෙන්ද ගිහලා පණින්නනේ මේ මේක මේ ජීවිතේ දකින නුවණක් ජීවිතේ දකින කෝණයක් ඒ ජීවිතයේ දකින කෝණයට යන්න බුදුරණවහන්සේගේ ධර්මය අවශ්‍යයි. එහෙම නැතුව මේ ගිහිල්ලා එකපාරට එතන ගිහින් අතර වෙලා ඉන්න එකක් නෙමෙයි. ජීවිතයේ දකින හැටි. එතකොට ඒකට උදාහරණ දෙන්නේ මොකෝයි වගේද? සීතා වික්වේ චක්කමා පුරිසෝ ඇසටි පුරුෂයෙක් හත් අන්ධකාර මේ රාත්‍රී අන්ධකාරයේ ඉන්න තැනදී ඇස් ඇති පුජ්‍යලයක් ඇස් ඇස් තියෙන පුජ්‍යලයක් කියන්නේ ඇස් පේන පුජ්‍යලයක් රාත්‍රී අන්ධකාරයේ ඉන්න තැනදී විදුලියක් කොටනකොට රූප දකිනවා එතකොට දැන් මෙතන පෙන්වන්නේ රාත්‍රී අන්ධකාරයේ ඉන්නකොට විදුලිය කොටනකොට රූප දකිනවා ඇස් ඇති කෙනා ඇස් ඇති කෙනාට තියෙන ලක්ෂණය තමයි ඇත්ත මොකද්ද කියලා හොයන එක දැන් අපි හිතමු අන්ධකාරයේ ඉන්නේ යාට ගමනක් යන්න ඕනේ යාට පාර හොයා ගන්න ඕනේ අන්න ඒ වගේ තමයි මේ විද්‍යා විදුලිය හිතක් වැනි කෙනාගේ ස්වභාවය. ලෝකයේ දිහා දකිනකොට ඒ කෙනාගේ ස්වභාවය තමයි මෙන්න මේ ප්‍රඥාවෙන් දකින්න එක. නැතු මේ ෂණයකට කීප එකක් නෙමෙයි. එයාගේ චින්තන ස්වභාවය. දැන් අර කෙනා තුවාලේ දැන් එයාගේ හැම වෙලෙම තුවාලේ වණ වෙච්ච එකක් කියන එක නෙමෙයි. එයාගේ හිතන ස්වභාවය. එයාගේ හිතන ගතිය. මෙතන පැහැදිලි කරන්නේ මේ කෙනාගේ ස්වභාවය. ඒ තමයි ඇස් ඇති කෙනාට එයාට හැම වෙලෙම යොමු වෙලා තියෙන්නේ මේ ඇත්ත හොයන මාර්ගය ඔස්සේ. ඒ රූපේ දකින්න ඇස් තියෙනවා රූපේ දකින්න යා යොමු වෙලා තියෙන්නේ. අන්නේ කෙනාට මේ විදුලි ආලෝකයේ යොමු වෙච්ච කියන්නේ එච්චර තීක්ෂණ අවධානයක් තියෙන නිසා ඕනම දෙයකදී යාට අර ඒ දේ තුල විනිවිද දකින්න පුළුවන්. විනිවිද දැකීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ දුක මොකද්ද, හට ගැනීම මොකද්ද, නැති මොකද්ද, මග මොකද්ද කියන විනිවිද දැකීමේ හැකියාව යාට තියෙනවා. දැන් මෙතන එක එක සැනයක් එක සැනේ කකුණු ගහ අනිත් සැනේ නැති වුණා. එහෙම කතන්දරයක් නැහැ. ඊළඟට ආයශනයේ කකුණු ඉතින් ආයෙත් අකුණු ගහනවා. දැන් අපි සෝතබ්බන්න වෙන ශනේ කියනකොට ඔන්න ශනේදී අකුණු ගැහුවා. ඉතින් ආයෙ අකුණු ගහන්නේ නැද්ද? ආයෙත් අකුණු ගහනවා. එතකොට හැම වෙලෙම සෝතපන්නේ. එහෙම එකක් නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. මේ නුවණේ ගතිය. නුවණේ ස්වභාවය අර කලින් උදාහරණෙත් එක්ක හිතන්නට ඕනේ. තුවාලේ පාරන්න පාරන්න කෝපේ යාගේ තියෙන්නේ. තුවාලේට පොඩි දෙයක් වැදුණා. අන්න ඒ වගේ මේ උදාහරණයෙන් පෙන්වන්නේ. එයාට ඕන මොහොතක ඒ ඒ ලෝකේ දැකීමේ හැකියාවක් තියෙනවා අර ප්‍රඥා ලෝකයේත් එක්ක ඒ ආලෝකයේත් එක්ක මොකද ලෝකේ හම් වෙනකොට දැන් අපි හිතමු පුංචි තරහක් අර තුවාලේ උදාහරණේ පුංචි ගැටීමක් ආවහම යා බුදුම විදියට ගැටලා යන්නේ. තව කෙනෙක් ඉන්නවා කොච්චර තරහ ලෝකේ ආවා. එයාට ඒක ගැටලා යන නෙමෙයි තියෙන්නේ. මේ දුක මොකද්ද මේකේ? හටගත්තේ කොහොමද? නැති වෙන්නේ මම එයා කියන්න එයා දකින්න කෝණේ. එයාටත් ලෝකේ හම්බ වෙනවා. එයා දකින්න කෝණේ. අරයට පුංචි දෙයාවම පුංචි දෙයෙන් ගැටලා යනවා. මේ මේ විදුලිය හිතක් ඇති කෙනාට ලොකු දෙයාවක් එයා ලෝකේ දකින්න කෝණයක් තියෙනවා. ඊළඟ බුදුරණවහන්සේ වෙන වජිරූපම චිත්ත මොකද්ද මේ වජිරූපම චිත්ත කියන්නේ? ඉද වික්‍රේ කච්ච පුද්ගල ආසවානං කයානාස වචේතෝයි. පඤ්ඤායමුතු දිත්තේ ධම්මේ ධම්මේ සයන් අභිඤ්ඤ සත්‍යකත උපසම්පදීති. චේතා භික්කවේ වජිරස්ස නත්ති කිංචි අහෙජ්‍ය මනින්වා පාසානන්වා එවමිය භික්කවේ අන්න බුදුරණවහන්සේ පෙන්වා දෙන මේ රහතන් වහන්සේගේ ස්වභාවය රහතන් වහන්සේ අරහත්ත්වයට පත්වෙච්ච කෙනා කියලා වජිරූපම නැත්නම් මේ දියමන්තියක් උදාහරණයට ගත්ත කෙනා. මේ දියමන්තියේ යම්කිසි ආලෝකයක් තියෙනවා. නැත්නම් දියමන්තියේ යම්කිසි ප්‍රභාස්වර බවක් තියෙනවද? අන්න ඒක මේ ලෝකේ වෙන කිසි දෙයකට සමාන කරන්න බෑ. වෙන කිසි දෙයකින් ඒක විනාශ කරන්නත් බෑ. කියන්නේ ඒ ඒ ප්‍රභාවය ඉක්මවන්න වෙන දෙයකට බෑ කියනවා. අන්න ඒ වගේ කියනවා මේ රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ තමයි වජිරූපම චිත්ත. ඒ කියන්නේ දියමන්තියක් උදාහරණයක්. ගත්ත ස්වභාවය. ඒ කියන්නේ ඒක සමාන කරන්න ඒක නිෂ්පභාවෙන්න, ඒක විනාශ වෙන්න, ඒක නැති වෙන්න මේ ලෝකෙ කිසි දෙයක් නැහැ. අන්‍ය වගේ තමයි රහතන් වහන්සේ ගතියක අපි දන්නවා අනුපලබී මානෝ විග්‍රහ බුදුන් වහන්සේ ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. එතකොට නම් මේ උදාහරණ ටික අපි සංසන්දනය කරලා බලන්නේ අපට තේරෙච්ච නිකන් ඔහේ හිතට ආව කෝණකින් මේක බලලා හරියන්නේ නැහැ. එතන පැහැදිලි කරලා පෙන්නන්නේ මොකද්ද කියලා අපි දේශනාවත් එක්ක කල්පනා කරලා බලන්නට ඕනේ. ඊළඟ සූත්‍ර දේශනාව මේ පුද්ගල වර්ගයේම තියෙන 6 වෙනි එක බුදුරණස් පෙන්වා දෙනවා තයෝ මේ වික්කවේ පුද්ගලෝ සන්තෝ සංවිඥානෝ ලෝකස්මින් කතමේ තයෝ මහණෙනි මේ ලෝකයේ පුජ්‍යලයෝ ඉන්නවා තුන් දෙනෙක්. ඔන්න මේකත් හරි ලස්සනයි. තුන් දෙනෙක් ඉන්නවා මේ ලෝකේ පුජ්‍යලයෝ. ඒ තමයි අතිබික්කේ පුද්ගලෝ න සේවිතබ්බා න භජිතබ්බා න පෛරුපාසිතබ්බා අතිබික්කේ පුද්ගලෝ සේවිතබ්බා භජිතබ්බා පෛරුපාසිතබ්බා අතිබික්කේ පුද්ගලෝ සේවිතබ්බා සක්කාර ගරුකාරිත්වා සේවිතබ්බා භජිතබ්බා පෛරුපාසිතබ්බා පළවෙනි පුද්ගලයා ඉන්නවා මේ ලෝකේ එයාව න සේවනය කරන්න එපා කියන පුද්ගලයා පළවෙනි පුජ්‍යය ඉන්නවා ඔහු සේවනය නොකළ යුතුයි ඒ වගේම පෛරපාසනය නොකළ යුතුයි ඒ තමයි පළවෙනි පුජ්‍යලයා සේවනය නොකළ යුතු පෛරපාසනය නොකළ යුතු පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයා ඔහු සේවනය කළ යුතුයි ඒ වගේම පෛරපාසනය කළ යුතුයි ඒ දෙවෙනි පුජ්‍යලයා තුන්වෙනි පුජ්‍යලයා ආත්‍තිබිකේ පුද්ගලෝ සක්කත්වා ගරුකරිත්වා ගරුකත්වා සේවිතබ්බව බහිතබ්බ පෛරපාසනය සත්කාර කරමින් ගරුකාර කරමින් සේවනය කරන්න ඕනේ ඔන්න පුජ්‍ය තුන් දෙනා එතකොට පළවෙනි පුජ්‍යලයා සේවනය නොකළ යුතුයි. දෙවෙනි පුජ්‍යලයා සේවනය කළ යුතුයි. තුන්වෙනි පුජ්‍යලයා ගරු කරමින් සේවනය කළ යුතුයි. ඔන්න පුජ්‍ය තුන් දෙනා. කතමේජ වික්කේ පුද්ගලෝ නසේවිතබ්බා නබ්බජිතබ්බෝ න ස්පෛරුපාසිතබ්බා කවුද මේ ලෝකේ සේවනය නොකළ යුතු පෛරුපාසනය නොකළ යුතු ඇසුරු නොකළ යුතු පුජ්‍යලයා කවුද ඉදබික්කේ කච්චෝ පුද්ගලෝ හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය මේ ලෝකේ කෙනෙක් ඉන්නවනම් සීලයෙන් හීනයි සමාධියෙන් හීනයි ප්‍රඥාවෙන් හීනයි ඒව රූපෝ භික්කවේ පුද්ගලෝ නසේවිතබ්බා අන්නේ පුජ්‍යලා සේවනය කරන්න එපා කියනවා න බහිතබ්බා භාජ කියන්නේ ඇසුරු කරන්න එපා කියනවා න පෛරපාචිතබ්බා අඤ්ඤාතර අනුද්දා අනුද්දයාය අඤ්ඤාත අනුකම්පාය ඔහුව ඔහුට තිබිය යුත්තේ එක දෙයයි ඒ තමයි ඇසුරු කිරීම සේවනය කිරීම නෙමෙයි අනුකම්පාවත් දයාවත් විතරයි කියන්නේ ඒ කෙනා කෙරෙහි තිබිය යුත්තේ අනුකම්පාවක් කරුණාවක් විතරයි. ඔහු සේවනය කරන්න එපා කියනවා. ඔහු ඇසුරු කරන්න එපා කියනවා. ඒ තමයි පළවෙනි මේ ලෝකේ ඉන්න පුජ්‍යලයා. ඒ තමයි සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හීනාය. ඒ කියන්නේ දැන් අපි හිතන ක්‍රමයට අපි කල්පනා කරන ක්‍රමයට අපි රකි අපි වෙන වැඩපිළිවෙලට ගැළපෙන්නේ නැති. ඒ කියන්නේ සීලයෙන් යුක්ත වැඩපිළිවෙලට සමාධියෙන් යුක්ත වැඩපිළිවෙලට ප්‍රඥාවෙන් යුක්ත වැඩපිළිවෙලට පහත්ව ඉන්න කෙනාව අනුකම්පාව විතරයි ඔහු කෙරෙහි තිබිය යුත්තේ කියලා බුදුරණවහන්සේ පෙන්නවා. දෙවෙනි පුජ්‍යලයා හතමෝජ භික්කේ පුද්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ ඉද භික්කේ ඒකච්ච පුද්ගලෝ සදිසෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤේන මෙන්න සේවනය කළ යුතු පෛරුපාසනය කළ යුතු කෙනා කවුද සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සමානයි. තවන්ගේ ස්වභාවයත් එක්ක ඒ ක්‍රමයටමයි හිතන්නේ. සීලය රකින්නදී සමාධිය වඩන වැඩපිළිවෙල ප්‍රඥාව පුරුදු කරන වැඩ මේ එකම විදිහට අන්න ධාතු සංයු ධාතු නානත්ම සමානාත්ම භාවය මෙන්න මේ විදිහටම ඉන්න කෙනාව සේවිතබ්බා භජිතබ්බා පෛරුපාසිතබ්බා අන්න ඔහුව සේවනය කර යුතුයි පෛරුපාසනය කළ යුතුයි තංකිත හේතු ඇයි මොකක් නිසාද ඒකනාව සේවනය කළ යුත්තේ පෛරුපාසනය කළ යුත්තේ එක්වී සිටිය යුත්තේ බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. සීලයෙන් සමාහයටපත් වෙච්ච අය සීලය ගැනම කතා බහ ඇති වෙනවා. සීල කතාව යහපත පිණිස පවතිනවා. ඒ වගේම ඒක පහසුවක් පිණිස පවතිනවා. ඒ ඒකටම යොමු වෙච්ච කෙනා ඒක ගැනම කතා කරන්නේ. ඒක පහසුව. සමාධියට යොමු වෙච්ච කෙනා සමාධියට ඒ සමාධිය ගැනම කතා කරනවා. ඒකම පහසුවක් බවට පත් වෙනවා. ඒකටම ඉදිරියට යනවා. ප්‍රඥාවට යොමු වෙච්ච කෙනා ඒ ප්‍රඥාවේ සමාන බවත් එක්ක කතා බස් කරනවා අන්න එතකොට ඒ ප්‍රඥාවත් එක්ක ඉදිරියට යන්නේ එක යමු වෙනවා දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් සීලයෙන් සමාධියෙන් ප්‍රඥා එකම අදහසෙ කියනවනේ ඒකම සාකච්ඡා කරද්දී කෙනෙක් කෙනාගේ තියෙන ඒ කාරණා එක්ක වෘද්ධියකට යන්න ඉදිරියකට යන්න ඒ කරුණු උපකාරයක් වෙනවා එකිනෙක කෙනාගේ සාකච්ඡාවත් එක්ක ඊළඟට බුදුරණවහන්සේ පෙන්වනවා තුන්වෙනි කුජලිය ඒ තමයි ගරුත්වයෙන් සත්කාර කිරීමෙන් ඇසුරු කළ යුතු පෛරුපාසනය කළ යුතු පුජ්‍යලයා ඉද වික්කේ කච්ච පුද්ගලෝ අධිකෝ හෝති සීලේන සමාදේන පඤ්ඤේන එයා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉහළයි ඒව රූප වික්කේ පුද්ගලෝ සක්කත්වා ගරුකරිත්වා සේවිතබ්බං භජිතබ්බං පෛරුපාසිතබ්බං ගරුත්වයෙන් සත්කාරයෙන් ඇසුරු කළ යුතුයි සේවනය කළ යුතුයි ඇයි ඒකට හේතුව එතකොට එතනින් වෙන්නේ එකිනෙකනා සාකච්ඡා කිරීමෙන් ඉදිරියට යෑමක් නෙමෙයි බුදුරණවහන්සේ පෙන්වන්නේ ඉති අපරිපූර්ණං වා සීලඛණ්ඩං පරිපූර්ණේසාමි පරිපූර්ණං වා සීලඛණ්ඩං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහේසාමි අපරිපූර්ණං වා සමාධිඛණ්ඩං පරිපූර්ණේසාමි පරිපූර්ණං වා සමාධිඛණ්ඩං කත තත්ථ පඤ්ඤාය අනුග්ගහේසාමි අපරිපූර්ණං වා පඤ්ඤක්ඛණ්ඩං පරිපූර්ණේසාමි පරිපූර්ණං වා පඤ්ඤක්ඛණ්ඩං කත තත්ථ පඤ්ඤාය අනුග්ගහේසාමි හස්මා ඒව රූපා පුග්ගරෝ සක්ඛාත්වා ගරු පරිත්වා සේවිතබ්බා අන්න ඉහළ කෙනාව ඇසුරු කරන්න තියෙන්නේ ගරුත්වයේ සත්කාරය. ඒකට තමන්ට නොලබපු තමන්ට දිනු කරගත යුතු සීලය පිළිබඳව සමාධිය පිළිබඳව ප්‍රඥා පිළිබඳව ඉහළකට යන්න පුළුවන්. ඒ වගේම ඒක තවදුරටත් ප්‍රඥාවයකට අනුග්‍රහ ලබන්න පුළුවන් ඒ தത്വයට පැමිණිච්ච කෙනෙකුට නම් මෙන්න මේ නිසා කියනවා ගරුත්වයෙන් ඒ කියන්නේ ඉහළ නිසා ශ්‍රේෂ්ඨ නිසා ගරුත්වයෙන් ඇසුරු කළ යුතුයි කියලා. මේ තමයි පුජ්‍යලිය තුන් දෙනා. නිහියති පුරිසෝ නිහිනසේවි නචේව බහයේ හායේත කදාචි තුලේයසාවි සෙට්ට මුපනමං උදේති කිප්පං තස්මා අතනෝ උත්තරින් භජේතාති බුදුරණවහන්සේ පෙන්වා දෙනවා තමන්ට වඩා හීන අය ඇසුරු කරන පුද්ගලයා ගුණධර්ම වලින් පිරිනනවා. කියන්නේ හීන අය ඇසුරු කරනකොට හීන අයට කියන්නේ යොමු වෙලා ඉන්නකොට එයාගේ ගුණධර්ම පිරිහෙනවා. උසස් අය ඇසුරු කරනකොට සමාන අය ඇසුරු කරනකොට එයා පිරිහිලා යන්නේ නැහැ. උසස් අය ඇසුරු කරනකොට තමන්ව ඒ ඇසුරට යොමු වීමත් එක ඉක්මනින්ම ඔහු ශ්‍රේෂ්ඨ තත්වයට පත් වෙනවා කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එතකොට ඒ තමයි ලෝකයේ සිටින පුජ්‍යලයන් තුන් දෙනා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ සූත්‍ර දේශනාව තයෝ මේ වික්කේ පුද්ගලෝ සන්තෝ සංයුජ්ජමානෝ ලෝකස්මින් කතමේ තයෝ මහණේ මේ ලෝකී පුද්ගල තුන්දෙනෙක් ඉන්නවා අතිවික්කේ පුද්ගලෝ jiguccitabban න සේවිතබ්බං න භජිතබ්බං න පෛරුපාදිතබ්බං ඔන්න එතන තවත් විග්‍රහයක් කියනවා අතිවික්කේ පුද්ගලෝ අජුපෙක්කිතබ්බා න සේවිතබ්බා න භජිතබ්බා න පෛරුපාදිතබ්බා අතිවික්කේ පුද්ගලෝ සේවිතබ්බා භජිතබ්බා පෛරුපාදිතබ්බා එතන කියනවා පුජ්‍ය තුන්දෙනෙක් ඉන්නවා ඒ තුන්දෙනා කවුද එක්කෙනෙක් තමයි පළවෙනි පුජ්‍යලයා ඉන්න jigucitappa පිළිකුල් කළ යුතුයි. පළවෙනි පුජ්‍යලයා ඉන්නවා පිළිකුල් කළ යුතුයි. ආශ්‍රය නොකළ යුතුයි. සේවනීය නොකළ යුතුයි. එකතුයි සිටිය නොසිටිය යුතුයි. ඒ තමයි පළවෙනි පුජ්‍යලයා. දෙවෙනි පුජ්‍යලයා තමයි මධ්‍යස්ථව බලන්නට ඕනේ හෝ කෙරෙහි. ආශ්‍රයත් මධ්‍යස්ථව බැලිය යුතුයි. ආශ්‍රය නොකළ යුතුයි. සේවනීය නොකළ යුතුයි. එකතු එකතු නොසිටිය යුතුයි. පළවෙනි පුද්ගලයා පිළිකුල්ම කරන්න කියනවා ආශ්‍රය කරන්න එපා කියනවා සේවනය කරන්න එපා කියනවා දෙවෙනි පුද්ගලයා උපේක්ෂාවෙන් මධ්‍යස්ථ බලන්න කියනවා ඒත් සේවනය කරන්න එපා ඇසුරු කරන්න එපා කියනවා තුන්වෙනි පුද්ගලයා බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා අතිවික්‍රී පුද්ගලෝ සේවිතබ්බා තුන්වෙනි පුද්ගලයා ආශ්‍රය කළ යුතුයි සේවනය කළ යුතුයි ඒ තමයි තුන්වෙනි පුද්ගලයා කතමාජ වික්‍රී පුද්ගලෝ jiguccitabba නසේවිතබ්බා නභජිතබ්බා බජිතබ්බෝන පෛරුපාසිතබ්බෝ කවුද මහණෙනි මේ ලෝකේ පිළිකුල් කළ යුතු සේවනය නොකළ යුතු ප්‍රතික්ෂේප කළ යුතු පුජ්‍යලයා ඉද බික්ක ඒකච්ච පුද්ගලෝ දුස්සීලෝ හෝති පාප ධම්මෝ අසුචි සංකස්ස සංකස්ස රසම් ආවචාරෝ පටිච්චන්න කම්මෝති මේ කවුද ඒ කෙනා ඉද බික්කවේ මහණෙනි මෙහිලා ඒ පුජ්‍යලයා දුස්සීලයි ඒ පුජ්‍යල පිළිකුල් කළ යුතු පුජ්‍යලයා කවුද ඔහු දුස්සීලයි ඒ වගේම පාපී ස්වභාවයෙන් යුක්තයි, අපිරිසිදුයි, සැකසහගත හැසිරීමෙන් යුක්තයි. කියන්නේ ඔහුගේ ක්‍රියාව සැකසහ ඒක සංගවාගෙන සිටීම ඒ වගේ මෙන්න මේ කටයුතු වලින් යුක්තයි. ඊළඟ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. අස්ස සම අස්ස සමන අසමනෝ සමන පටිපදා බ්‍රහ්මචාරී බ්‍රහ්ම බ්‍රහ්මචාරී පටිපඤ්ඤෝ අනුත් ශ්‍රමණයෙක් නොවේ ශ්‍රමණයෙක් බව පෙනී ඉන්නවා. බ්‍රහ්මචාරී නොවේ බ්‍රහ්මචාරී බව පෙනී ඉන්නවා. ඒ වගේම සිල්වත් නැතුව සිල්වත් බව පෙනී ඉන්නම කෙලෙස් වැగిරෙන කෙලෙස් වලින් යුක්ත මෙන්න මෙවැනි පුද්ගලයා පිළිකුල් කළ යුතුයි කියන. ඒ කියන්නේ වැරද්ද කරනවා විතරක් නෙමෙයි වැරද්ද වැරද්ද වහ ගන්නවා. වැරද්ද ඉස්මතු වෙනවට අකමැති වෙනවා. මේ කෙනාට කියනවා දුස්සීල, පාප ධර්ම, අසුචි කර්මයන්ගෙන් යුක්ත සංගවාගෙන සිටීමේ සංගවාගෙන සිටින විවුර්ත නොවන මෙන්න මේ අයව ඇසුරු කරන්න නෙමෙයි පිළිකුල් කරන්න කියනවා. ඇසුරු කරන්න එපා කියනවා. එකතු වී වාසය කරන්න එපා කියනවා. ඒ වගේම පිළිකුල් කරන්න, ප්‍රතික්ෂේප කරන්න කියනවා එවැනි අය. ආශ්‍රය නොකළ යුතුයි. ඒකට හේතුවක් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඇයි එහෙම කියන්නේ? තංකිස්ස හේතු ඇයි එවැනි අය පිළිකුල් කරන්න කියන්නේ? ඇසුරු කරන්න එපා කියන්නේ කුමන හේතුවක්ද? කිංචාපි භික්ඛවේ රූපානි පුද්ගලස්ස නදිත්තානුගතිකං ආපජ්ජති. යම් කිසි විදියකට එයා ඇසුරු කිරීම නිසා එයාගේ දෘෂ්ටියට යන්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු යම් කිසි පාපී දුස්සීල වැරද්ද සංගවන ශ්‍රමණ භාවයක් නැති අධර්මිෂ්ඨ කෙනෙක් ඇසුරු කරනකොට ඒ ඇසුරෙන් ඒ අසුරු කරන ගුණවත් කෙනා ඒ ඒ බවට ඒ කියන්නේ එයාගේ අගුණයට නැත්නම් දුස්සීලත්වයට යන්නේ නැති වෙන්න පුළුවන්. එයාගේ දෘෂ්ටියට යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඒකට නොගියට එයාගේ දෘෂ්ටියට යා කරන වැඩේට නොගියට ඒ ඒකෙන් නොපිරිහුණාට අතකෝ තං න පාපකං කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡ දිපාප මිත්‍රෝ පුරුෂ පුද්ගලෝ පාප සහායෝ පාප සම්පවංකෝ එයාට අපකීර්තියක් යනවා මෙන්න මේ පුජ්‍යලයා දුස්සීලය ඇසුරු කරනවා. දුස්සීලයන්ගේ ඇසුරක් තියෙන්නේ. දුස්සීලයන්ගේ උපකාරයක් තියෙන්නේ. දුස්සීලයන්ගේ සහයක් තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට අපකීර්තියක් ඒ කිනාට යොමු වෙනවා. එතකොට ඒ නිසා මොකද වෙන්නේ අපකීර්තියත් එක්ක? ඒකට උදාහරණයක් දුන්න අපකීර්තියත් එක්ක එයා පිළිබඳව ඒ ඒ එයාගේ චරිතය පිළිබඳව ඒ ඇසුර නිසා අන්න ඒකෙන් පිළිකුලත්වයකටපත් වෙනවා. බුදුරණවහන්සේ ඒකට උදාහරණයක් දෙනවා මෙන්න මේ වගේ. සේතා බික්කවේ හරියට මේ වගේ. අහිගූත් ගුහතගතෝ. සර්පයෙක් ඉන්නවා අසෝචිතවරිච්ච. සර්පයෙක් ඉන්නවා ඇඟ පුරාම අසෝචිතවරිලා. එතකොට අසෝචිතවරිච්ච සර්පයා කිංචාපි න දංශති. ඔහු ඇල්ලුවට ඔහුට දෂ්ට කරේ නැහැ. ඒ කියන්නේ සර්පයාගේ විස අපේ ඇඟට ගියේ නැහැ. නමුත් සර්පයාගේ විස අපේ ඇඟට නොගියට ඒ කියන්නේ ඒකට කියන දිත්‍යානුගත කියට ඒ කියන්නේ එයා එයා කරපු වැරදි වැඩේ කරන්න කියන්නේ නමුත් එයාගේ අතේ ගෑවුණා කියනවා අත අහි ගූතකෝ කිංචාපින දන්සති අත න මක්ඛේති අන්න ඔහුගේ අර අසුචි ගෑවුණා ඒ කියන්නේ දර්ශ කරලා විස ඇතුළට නොගියට අසුචි ගෑවුණා ඒව මියකෝ බික්කවේ කිංචාපි ඒව රූපස්ස පුද්ගලස්ස අන්න ඒ නිසා මහණෙනි යම්කිසි දුස්සීල ඒ වගේම විවෘත නැති සංගවන පාප ධර්මයන්ගෙන් යුක්ත එවැනි අය ඇසුරු කරනකොට ඔහු ඒකට නොගියට ඒ ඇසුර නිසා ඔහුට අපකීර්තියක් යනවා කියනවා. ඔහුට මෙන්න මේ විදියට මෙන්න මෙයා පාපී පුජ්‍යලයන් ඇසුරු කරනවා. පාපී පුජ්‍යලයන්ගේ සහාය පතනවා. පාපී පුජ්‍යලයන්ගේ උපකාරයෙන් ඉන්නවා කියලා ඔහු පිළිබඳව අපකීර්තිය කරනවා කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. තස්මා ඒව රූප පුද්ගලෝ jiguccitabban මහණෙනි ඒ නිසා ඒ පුද්ගලය පිළිකුල් කරන්න කියනවා. න සේවිතබ්බන් ඇසුරු කරන්න එපා. න භජිතබ්බන් න පෛරුපාස්තබ්බන් අන්න ඒ අයහා ඇසුර එපා කියලා බුදුරණවහන්සේ ඒ පළවෙනි පුජ්‍යලයා පිළිබඳව පැහැදිලි කරන ලස්සන උදාහරණයක් දෙන්නේ අසූචි තැවරුණු සර්පෙක් වගේ කියනවා. අතමෝජ බික්කේ පුද්ගලෝ ඔන්න දෙවැනි පුජ්‍යලයා. අජ්ජුපේක්කිතබ්බෝ න සේවිතබ්බෝ න බජිතබ්බෝ. තාපුජලයේ කියනවා ඔහු අසුර කරනකොට උපේක්ෂාවක් තියාගන්න කියන්නේ. හැබැයි අසුර කරන්න එපා කියනවා. ඔහු පිළිබඳ උපේක්ෂාවක් තියාගන්න කියනවා. අසුර කරන්න එපා කියනවා. සේවනය කරන්න එපා කියනවා. ඒ තමයි ඉද වික්කව ඒකච්චව පුද්ගලෝ කෝදනෝ හෝති. අන්නේ පුජ්‍යලයාගේ ස්වභාවය තමයි අර අර වගේ දුස්සීලෝ පාප ධම්මෝ කියලා කියන්නේ නේ. ඔහුට කියනවා ඉද වික්කේ පුද්ගලෝ ඔහු ක්‍රෝධයෙන් යුක්තයි. අර කලින් කිව්වා වගේම ඒ ක්‍රෝධ ගතියෙන් යුක්ත කෙනෙක්. ඒ වගේම සේතා බික්කේ කට්ඨේන ඔහු අර පොඩි දෙයකදී ගැටෙන අර කලින් පෙන්න උදාහරණය වගේ පොඩි දෙයකදී ගැටෙන ක්‍රෝධ කරන ඒ වගේ නරක වූ තුවාලයක් වගේ මෙන්න මේ වගේ පුජ්‍යලයක් ඔහු. එතකොට කලිනුත් ඒ කලින් පෙන්නපු තුන්දෙනාගේ එදී ඒ ඒක නා මුලින් පෙන්නද්දි පැහැදිලි කරන්නේ එයාට උපේක්ෂාවත් තියාගන්න මධ්‍යස්තව දකින්න කියලා. එතකොට දැන් මේ පළවෙනිට මෙතන පුජ්‍යල පෙන්න පුජ්‍යලයාගේ ස්වභාවය ඊටත් වඩා පහත් කෙනෙක්. ඒ කියන්නේ ඉස්සල්ලා පෙන්නවා පුජ්‍යල සොඳනා විග්‍රහ කරනකොට ඒක නා කෙරෙහි සමන්ට පහත් කෙනාව උපේක්ෂාවෙන් දකින්න කියලා. දැන් මෙතන පෙන්වන්නේ පළවෙනියට පුජ්‍යලයා ඊටත් වඩා පහත් කෙනෙක්. එතකොට දැන් ඒ කියන්නේ අර වනවචි තුවාලයක් නැත්නම් පරණ වෙච්ච තුවාලයක් කියන එකකටත් පහත් කෙනෙක්. ඒතර පරණ වෙච්ච තුවාලයක් වගේ කෙනෙක් ගැන තමයි මධ්‍යස්ථව ඉන්න කියලා කියන්නේ. උපේක්ෂාවෙන් ඉන්න කියලා කියන්නේ. අරක්කු තුවාලයක් වගේ කෙනෙක්. මෙන්න මේ කෙනා හරියට ඒකට උදාහරණයක් දෙනවා. ඒ කෙනාගේ ස්වභාවය හරියට අර හොඳට මේ මේ ගිනි අඟුරක් තියෙනවා. ඇතුළේ හොඳට ගිනි අඟුරක් තියෙනවා. පිටින් අලු වෙලා අලු තියෙන. ඒකට මොකක්ද ගැහුව ගමන් ගල් කැටයකින් ආයෙ චිටි චිටි ගාලා ඉන්න නගිනවා. අන්න ඒ වගේ ස්වභාවයක් එයාගේ තියෙනවා. මෙන්න මේ වගේ තියෙන කෙනා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ක්‍රෝධයෙන් යුක්ත ක්‍රෝධයෙන් යුක්තව වාසය කරන. හැබැයි අර දුස්සීල පාප ධර්ම කියන කාරණාව නෑ. ක්‍රෝධයෙන් ඒ ක්‍රෝධයෙන් යුක්තව ඉන්න වාසය කරන කෙනාට එයා හා ඇසුරට නොගිය යුතුයි. ඔහු ගැන මධ්‍යස්තව දැකිය යුතුයි කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඒකන අජ්ජු ඒවරූප භික්ඛවේ පුද්ගලෝ අජ්ජුපේක්කිතබ්බා නසේවිතබ්බා. එතකොට ඔහු දුස්සීලය කියන්නේ නෑ. පුංචි දෙයක් ගැටෙනවා. හැබැයි පුංචි දෙයකට ගැටෙනවා. කියන්නේ සමහරවිට යා සිල්වත් වෙලා එහෙම ඉන්නව වෙන්න පුළුවන්. නමුත් ඔහු පොඩි දෙයක් ගැටෙනවා. පුංචි දෙයක් තරහ යනවා. අන්නේ කෙනාව උපේක්ෂාවෙන් ඔහු ගැන බලන්න කියනවා. ඔහුව ඇසුරු කරන්න යන්න එපා කියනවා. ඒකට හේතුව ඇයි? එහෙම ඔහුව ඇසුරු කරන්න ගියාම වෙන්නේ අන්න පරිහේතාවේ අන්න තමන් පිරිහෙනවා. ඒ කියන්නේ ඒ කෙනා ඇසුරු කරන්න යනකොට මට අක්‍රෝෂ කළ හැකි වන්නේ මට පරිභව කළ හැකි වන්නේ මට අනර්ථයක් හැකි වන්නේ කියලා මෙවැනි පුද්ගලයා Tamanට ඒ අසුරු කරන්න ගියාම දැන් මට බනින්න පුළුවන්. ඇයි දැන් එයා ගතිය තියෙන එකද? පොඩ්ඩක් හිටන් එයාට ගැටෙනවා. එතකොට එහෙනම් Tamanට එයා බනින්න පුළුවන්. Tamanට පරිභව කරන්න පුළුවන්. මෙන්න මේක දැකලා ඒ අසුර නවත්තන්න කියලා උපේක්ෂාවෙන් ඉන්න කියලා. බෑ දුස්සීල කෙනා ගැන නෙමෙයි කියන්නේ. දුස්සීලෙන්න පුළුවන් නමුත් දුස්සීල කිව්වොත් එයා පාප ධර්ම කෙනෙක් හැටියට කලින් විග්‍රහ කරා. මෙයා ක්‍රෝධයෙන් යුක්තයි. පොඩි දෙයක් යටිනවා. අන්නේ ගිනාසුරු කරන්න එපා කියනවා. හැබැයි යා jigucci පිළිකුල් කරන්න කියන්නේ මධ්‍යස්ථෝ යා කෙරෙහි දකින්න කියනවා. ඊළඟ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා තුන්වෙනි පුජ්‍යලයා පිළිබඳව. කවුද මේ තුන්වෙනි පුජ්‍ය? කතමෝජ බික්කේ පුබ්බලෝ සේවිතබ්බෝ. තුන්වෙනි පුජ්‍යලයා තමයි සේවනය කළ යුතු භාජිතබ්බෝ මේ එකතු වී වාසය කළ යුතු එතමත් ඉදබික්කවේ ඒකත්ව පුද්ගලෝ සීලවා හෝති කල්යාණ ධම්මෝ සිල්වත් කල්යාණ ධර්ම ඇති කියන හොඳ ධර්මයන්ගෙන් යුක්ත ඒව රූපානි බික්කේ පුද්ගලෝ සේවිතබ්බෝ අන්න ඔහු සේවනය කරන්න එකතු වී වාසය කරන්න සංකිස හේතු ඇයි ඒකට හේතුව කිංචා බික්කේ රූපස්ස දි පුද්ගලස්ස න දිත්තේන ගතින් ආපදිජත අත අතකෝන කල්යාණ කීති සද්දෝ අන්න ඔහුගේ දෘෂ්ටියට නොගියා. ඒ කියන්නේ අපි හිතමු යම් කිසි විදියකින් ඒ ධර්මයේ නැත්නම් ඒ කල්යාණ ධර්මයේ විග්‍රහ කරන ධර්මයේ පැහැදිලි කරන කෙනාගේ විග්‍රහය අවබෝධයට නොගියත් ඒක තේරුම් ගන්න නොගියත් ඔහු පිළිබඳව කීර්ති සද්ද කියන්නේ ප්‍රශංසාවක් කීර්තියක් යනවා ඒ තමයි මේ කල්යාණ මිත්‍රයන් ඇසුර තියෙනවා. කල්යාණ පුරුෂයන්ගේ පුජ්‍යලයන්ගේ ඇසුර තියෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ සහය තියෙනවා කියන මේ කීර්තිසාවියත් එයාට යනවා. අන්නේ නිසා ඒ පුජ්‍යලයන් ඇසුරු කරන්න, සේවනය කරන්න කියනවා. ඒ පුජ්‍යලයන්ගේ දෘෂ්ටිය නැත්නම් ඒ පුජ්‍යලයා කියන විග්‍රහයට ඒ පුජ්‍යලයන් පැහැදිලි කරන ධර්මයට යන්න බැරි වුණත් අසුරු කරන්න කියන කීර්තිරාවයත් එක්ක. ඊළඟ බුදුරන් වහන්සේ අර කලින් කිව්ව කාරණාම ගාථාවකින් කියනවා නිහියන්ති පුරිසෝ නිහිනසේවි නචේ භායේත කදාවි තුලේ යස්මින් සෙට්ට සෙට්ටූප පණමං උදේති කිප්පං තස්මා තස්මා අත්තනෝ උත්තරින් භජේතාති බුදුරන් වහන්සේ වෙන තමන්ට වඩා හීන අය ගුණධර්ම වලින් අඩු අය ඇසුරු කරු පිරිහෙනවා සමාන අය ඇසුරු කළොත් පිරිහෙන්නේ නැහැ ගුණයෙන් ඇසුරු කරපු අය ගුණවත් වෙනවා කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟ පුද්ගල වර්ගයේ තියෙන සූත්‍ර දේශනාව එකත් පුද්ගල සූත්‍රයමයි. තයෝමේ වික්කවේ පුද්ගලෝ සන්තෝ සංවිද්‍යමානෝ ලෝකස්මින් කතමේ තයෝ මහණෙනි මේ ලෝකයේ පුද්ගල තුන්දෙනෙක් විද්‍යාමානයි. කවුද ඒ තුන්දෙනා? ගූතභානි, පුප්පභානි, මදුභානි. මේ ලෝකයේ තුන්දෙනෙක් ඉන්නවා ගූතභානි එක්කෙනෙක්. අනිත් එක්කෙනා පුප්පභානි තුන්වෙනියා මදු බහණි. බලමු මේ තුන් දෙනා කවුද කියලා. කතම වච වික්කේ ගූත බහණි කවුද මහණෙනි ගූත බහණි ගූත කියන්නේ ජරා වසූචි කියන වචනේ. මපුප්ප කියන්නේ මල මදු කියන්නේ සුන්දර නැත්නම් එතන මදු කියන්නේ මී පැණි වලට මధుර කියනවනේ. එතකොට පළවෙනි එක කියන තමයි ගූත බහණි. ඒ කියන්නේ අසූචි කියන විග්‍රහයත් එක්ක. ඉද වික්කේ ඒකච්චෝ පුද්ගලෝ මහණෙනි මේ ලෝකයේ ඉන්නවා පුජ්‍යලයක් මේ පුජ්‍යලයා සභාවකට ගියත් ඒ වගේම පිරිස අතරට ගියත්, ඥාතීන් මැදට ගියත්, ඒ වගේම සේනාවක් මැදට ගියත්, රාජකුලයක් ළඟට ගියත්, මොන පිරිසක් අතරට ගියත්. ඒ කියන්නේ යම් පිරිසක් ඇසුරු කරනකොට, යම් පිරිසක් එක්ක වාසය කරනකොට, ඒ කියන්නේ gedara වෙන්න පුළුවන්, එයන් කාස්සාව කරන තැන වෙන්න පුළුවන් ගුණවත් අය වෙන්න ඉන්න තැන වෙන්න පුළුවන් අගුණ අය ඉන්න තැන වෙන්න පුළුවන් ඕන තැනකට ගිය තැනදී ඔහුගෙන් අහනවා මේ වගේ ප්‍රශ්න අහනකොට ඒ කියන්නේ මේ පිරිස මෙහෙම අහනකොට මොනවා හරි කාරණාවක් අහනකොට ඔහු ඒ පුරුෂයා යම් ඥානාසින තං වදේති. ඔහු මොකද්ද කියන්නේ? ඔහු දන්න දේ දන්නේ නැහැ කියනවා. දන්න කිරිය දන්නවා කියනවා. සෝ අජානාමි අජානං වා අහං ජානාමීති ජානං වා ආහ න අජානාමීති ඒ කියන්නේ දන්න දේ දන්නේ කියනවා දන්න දේ දන්නවා කියනවා ඊළඟට කරන දේ කරන්නේ නොකරන දේ නොකරන දේ කරනවා මෙන්න මේ විදිහට දන්න දේ දැක්ක දේ දැක්කේ නැහැ කියනවා නොදැක්ක දේ දැක්කා කියනවා මෙන්න මේ විදිහට ඔහු බොරු කියනවා කියනවා තමන්ගේ කුංචි ලාභයකට ඔහු බොරු කියනවා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඉතිය අත් හේතුවා පර හේතුවා ආමිෂ කිංචි ආමිෂ කිංචි හේතුවා සම්පජාන මුසා භාසති හෝති අයං උච්චති වික්කේ පුද්ගලෝ දූත බහනි ඒ කියන්නේ තමන්ට තමන්ට උපකාරයක් පිණිස නැත්නම් තමන්ට මොනවා හෝ දෙයක් ලබා ගැනීම පිණිස නැත්නම් අනුන් නිසා හරි තමන්ට හෝ අනුන්ට යම්කිසි ලාභයක් පිණිස දැන දැන බොරු කියන කෙනා එයා හරියට අසූචි අසූචි වගේ කෙනෙක් හැටියට බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා දැන දැන බොරු කියන එයාට කියනවා භූත බහණි බුදුරන් වහන්සේ මේ බොරු කියන දේ සම්බන්ධයෙන් ගොඩාක් විග්‍රහ කළා තියෙනවා කියන්නේ සාමාන්‍ය වැරද්දකට වඩා බුදුරණවහන්සේ බොරුව කියන කාරණාව වැරද්ද ඉස්මතු කරලා පෙන්වලා දෙනවා. දෙවැනි පුජ්‍යලය තමයි පුප්පබහණි. පුප්පබහණි කියලා කියන්නේ ඔහුගේ ස්වභාවය එයත් පිරිස මැදට පුජ්‍යලයා ළඟට යනවා. පිරිස ළඟට ඥාතීන් ළඟට තමන් රස්සා කරන තැනට නැත්නම් රාජකොලයට භික්ෂුන් වහන්සේලා ළඟට ඕන තැනකට යනකොට ඔහුගෙන් යමක් අහනකොට දන්න දේ දන්න විදිහටම කියනවා දන්නති දේ දන්නති විදිහටම කියනවා. දැක්ක දේ දැක්ක විදිහට කියනවා. නොදැක්ක දේ නොදැක්කා කියලා මෙන්න මේ ඇත්තම ප්‍රකාශ කරනවා. ඔහු Tamanට හෝ අනුන්ට කිසි ලාභයක් ප්‍රයෝජනයක් පිණිස ඇත්ත බොරුවක් කවද බොරුවක් කියන්නේ ඔහු ඇත්තමයි කියන්නේ. ඔහු මලක් වගේ අන්න පුප්ප බහණී ඔහුගේ ස්වභාවයේ පුප්ප බහණී කියනවා. ඊළඟ බුදුරණවහන්සේ තුන්වෙනි පුජ්‍යලයා ඒ තමයි මදුබහණී. මදුබහණී කියලා කියන්නේ දැන් බොරු කියන්නේ නැහැ කියලානේ පළවෙනි එක්කෙනාට කිව්වේ. දෙවෙනි එක්කෙනාට සත්‍ය කතා කරනවා තුන්වෙනි එක්කෙනාගේ ස්වභාවය ඊට වඩා වෙනස්. ඒ තමයි ඔහු එක්තරා ඒ ඒ පුජ්‍යලයා පරුස වචන, ඒ කියන්නේ බොරු කියන එක විතරක් නෙමෙයි, පරුස වචන අතහැරලා. ඔහු පරුස වචන කතා කරන්නේ නැහැ. කෙනෙකුගේ හිත රිදෙන්න කතා කරන්නේ නැහැ. ඔහුට ඒක ලස්සන වචන ටිකක් බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඒ කෙනාගේ ස්වභාවය. ඉද බික්ක ඒකච්ච පුද්ගලෝ සීලවා හෝති කල්යාණ ධම්ම. ඉද බික්ක ඒකච්ච පුද්ගලෝ පරුස වාචං පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති. යාසා වාචා නීලා කන්නසුකං ප්‍රේමනීය හදයංගම හෝරි බහුජන කන්තා බහුජන මනාප අතහරූපින් වාචං භාසති හෝති අයං උච්චති බික්කවේ පුද්ගලෝ මදුබහානි ඉමේකෝ බික්කවේ තයෝ පුද්ගලෝ සන්තෝ සංවිද්‍යමාන ලෝකස්. එයා බොරු කියන්නේ නැහැ තරම් නෙමෙයි. ඒක තව ටිකක් තියෙනවා. ඒ තමයි තව කෙනෙකුගේ හිත රිදෙන විදියට නැත්නම් පරුස වචන, ඒ වගේම සැර වචන, කනට අමිහිරි, කනට අසුවදායක වරණ. ඒ කියන්නේ අර බයිනෝ කියන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ වචන කතා කරන්නේ ආදරයෙන් අන්න බුදුරණවහන්සේ වෙනනවා. ආදරයෙන් යුක්ත හෘදයෙන් යුක්ත ආචාරශීලී බවෙන් යුක්තව. ප්‍රේමණීය හදයංගම පෝරි බහුජ බහුජන කන්තා බහුජන මනාපා බොහෝ ජනයා කැමති ප්‍රියවන විදිහට කතා කරනවා අන්‍යයට කියනවා මදුබහණී කියලා. එතකොට මේ තමයි පුජ්‍යලියෝ තුන්දෙනා බුදුරන් වහන්සේ පෙන්වා දුන්නේ. ඊළඟ දේශනාව නවවෙනි සූත්‍රයේ පුද්ගල වර්ගයේ තියෙන තයෝ මේ භික්ඛවේ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි කතමේ තයෝ මහන්නේ මේ ලෝකේ පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනා කවුද? අන්ධෝ ඒක චක්කෝ ද්විචක්කෝ පළවෙනි එක තමයි අන්ධ දෙවෙනි එක තමයි එක හැප්පේන දෙවෙනි එක තුන්වෙනි එක තමයි ඇස් දෙකම පේන කතමෝජ බිකේ පුද්ගලෝ අන්ධෝ කවුද මේ ලෝකේ අන්ධ කෙනා කියලා කියන්නේ උන්න බුදුරණවහන්සේ අන්ධ කෙනා පැහැදිලි කරනවා ඉද වික්කවේ ඒකච්ඡස්ස පුද්ගල සතාරූපං චක්කුං න හෝති සතාරූපේන චක්කුණා අනදිගතං වා බොහෝගං අධිගච්ඡේයං අධිගතං වා බොහෝගං පහති කරේයං තතහරූප තහරූප පස් තතහරූපම් පිස්ස චක්කුණ හෝ තතහරූපේන චක්කුණා කුසල කුසල ධම්මේන ඥානෙයං සාවජ්ජන වජ්ජ ධම්මේ ඥානෙයං හීන පණිජ ධම්මේ ඥානෙයං කන්න සුඛ විපාක පටිභාගේ ධම්මේ ඥානෙයං අයං උචිත වික්කේ පුද්ගලෝ අන්දෝ ඔන්න අන්ධ පුජිලා විග්‍රහ කරනවා මේක ලෝකයේ ස්වභාවයක් එක විග්‍රහ කරන්නේ මේ ලෝකයේ ඉන්නවා කෙනෙක් ඇස් දෙකම පේන්න තියෙනවා. ඒ තමයි ඔහු දක්ෂ නැහැ කියනවා නොලැබූ භෝග සම්පත් ලබන්න කටයුතු කරන්න. ලැබුණු භෝග සම්පත් වැඩිවීමක් කරා යොමු කරගන්න. ඒ කියන්නේ තමන්ට තමන්ගේ දියුණුවක් කරා යන්න නැත්නම් අපි දන්නවා මිනිස්සුයෙකුට මේ ලෝක ජීවත් වෙන්න භෞතික භෞතික වශයෙන් මිල මුදල් හැමදේම අවශ්‍යයි. මෙන්න මේ නොලැබපු දේ ලබන්න එයා දක්ෂ නැහැ. ලැබපු දේ වැඩි දියුණු කරගන්න එයා දක්ෂ නැහැ. ඒ වගේම අන්න ඒකට කියනවා යාට එක හැක් නැහැ කියලා. ඒකෙන් ඒක එක හැක් නෑ. දෙවනි හැ අන්ධ කෙනා ගන්න දෙකම නෑනේ. දෙවනි හැ නෑ කියන එක තියෙන. ඒක තමයි ඒ කෙනාට දැන් අර ක්‍රියාව කොහොමත් නෑනේ. ඒ කියන්නේ නොලබපු දේ ලබන්න, ලබපු දේ වැඩි දියුණු කරගන්න ක්‍රියාව කොහොමත් නැති නිසා ඒකට කුසල ලකුසල වැරදි නිවැරදි දැන් ඒ දේ කිරීම සඳහා කුසලයක් විතරක් කරන අකුසලයක් නොකරන්නට ඕන වැරදි දේ නොකරන්න ඕන නිවැරදි දේ කරන්න ඕන පහත් ගති නොකරන්න ඕන උසස් ගති කරන්නට ඕන මෙන්න මේ කාරණා පිළිබඳ හැත් නැහැ මොකද ඒ හැ නැත්තේ ඒ හැ ඇත්තෙත් නැහැ අර තමන්ගේ දේ දියුණු කරගන්න උත්සාහයක් නැති නිසා. එයා තමයි හොඳම හම්මැලි කෙනෙක්. අන්න යාට කියනවා ඇස් දෙකම පේන්නේ නැති කෙනා. දෙවෙනි පුජ්‍යලයා තමයි. ඒ පුජ්‍යලට එක හැප් පේනවා. එක හැ තමයි. අන්නේ මේ පුජ්‍යලයා හොයනවා කොහොම හරි එක හැප් පේනවා කියලා කියන්නේ තමන් නොලැබූ භෝග සම්පත් ලබන්න හොයනවා. ලැබූ භෝග සම්පත් වැඩි දියුණු කරගන්න හොයනවා. එතකොට නොලැබපු තමන්ට භෝග සම්පත් ධනය වස්තුව මෙන්න මේවා ලබන්න හොයනවා වැඩි දියුණු කරගන්න හොයනවා හැබැයි යාට අන්නේ හැතියනවා නමුත් එයා බලන්නේ නෑ මේ කරන වැඩේ ඒ කියන්නේ නොලැබපු භෝග සම්පත් ලබන්න ලැබූ භෝග සංගත් දියුණු කරගන්න මේ කරන දේ කුසල්ද මේක අකුසල්ද මේක පහත් ක්‍රියාවක්ද මේක උසස් ක්‍රියාවක්ද මේක වැරදි ක්‍රියාවක්ද මේක නිවැරදි ක්‍රියාවක්ද කියලා මෙන්න මේක යා බලන්නේ නෑ ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න, ධන දහන් එකතු කරගන්න මොනවා හෝ දෙයක් කරනවා. හැබැයි ඒ කරන දේ තුල Tamanට කුසලයක්ද සිදු වෙන්නේ, අකුසලයක්ද සිදු වෙන්නේ, වැරද්දක්ද කරන්නේ, නිවැරද්දක්ද කරන්නේ, පහත් දෙයක්ද කරන්නේ, උසස් දෙයක්ද කරන්නේ කියන කාරණාව පිළිබඳව ඇහැ නැහැ. අන්න ඒ නිසා එයාට කියනවා එක හැක් විතරක් කියන පුජ්‍යලයා කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට තුන්වෙනි පුජ්‍යලයා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ තුන්වෙනි පුජ්‍යලයා කවුද? තුන්වෙනි පුජ්‍යලට ඇස් දෙකම තියෙනවා. ඒ කියන්නේ ඔහුට ඇස් දෙකම පේනවා. ඇස් දෙකම පේනවා කියලා කියන්නේ නොලැබූ භෝග සම්පත් දිනු කරගන්න ලැබූ භෝග සම්පත් වැඩි දිනු කරගන්න. ඒ කියන්නේ තමන්ට දාන දහන්න තමන්ගේ ජීවිතයට අවශ්‍ය භෞතික දේවල් මේවා වැඩි දිනු කරගන්න ඔහු දක්ෂයි. හැබැයි ඒ දක්ෂතාවය ඔහුට තියෙන්නේ ඒ ඒ ඇස තියෙනා වගේම ඔහුට තියෙනවා අනිත් ඇහත් අකුසල් අකුසල් ඇටින් දකිනවා ඔහු ඒ කටයුතු කරද්දී අකුසල් කුසල් කරනවා අකුසල් කරන්නේ යම් කිසි දෙයක් කරද්දී වැරදි නම් ඒ දේ කරන්නේ වැරදි දේත් නිවැරදි දේත් දන්නවා උසස් දේත් පහත් දේත් දන්නවා යහපත් දේත් අයහපත් දේත් දැනගන්නවා මෙන්න මේවා දැනගෙන තමයි ඔහු මේ කටයුතු දෙක කරන්නේ අන්න පහත් දේ අකුසල් දේ වැරදි දේ කරන්නේ එයාට ඇස් දෙකම තියෙනවා කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. ගාථා ටිකක් ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. නචේව භෝගා තහ රූපා නච පුඤ්ඤානි කුබ්බති උභයත්‍ය කාලිග්ග කාලිග්ගාභෝ අන්දස්ස හත චක්ඛුනා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මේ අන්ධ කෙනාට ඒ කියන්නේ ඇස් නැති කෙනාට ඇස් ඇති කෙනෙකුට යම් කිසි විදිහකට භෝග සම්පත් ඇත්නම් අන්න ඒවා නැහැ කියනවා. එයා වගේ මේ එයාට පින් රැස් කර ගැනීමකුත් නැහැ. ඒ පුද්ගලයා ජලවම තියෙන්නේ පරාජයක්මයි. දැන් මේ මුලින් කියපු විග්‍රහයත් එක තියෙන. අන්ධ කෙනාටත්, වෙනස් නැති කෙනාටත්, නැසී ගිය ඇස් තියෙන කෙනාට ඒ කෙනාට පින රැස් කර ගැනීම කියන එකකුත් නැහැ. හැම පැත්තෙම තියෙන්නේ පරාජයක් කියනවා. මෙලවත් පෙරදී පින රැස් කරගන්න එකනොත් පෙරදී. ඒ වගේම බුදුරණවහන්සේ පෙන්වා දෙනවා අතහා පරායන් අක්ඛහතෝ ඒකචක්කෝච පුද්ගලෝ ධම්මා ධම්මේන සට්ඨෝ භෝගානි පරියසති ඊළඟ එක්කෙනා තමයි බුදුරණවහන්සේ පෙන්වා දෙනවා එක ඇසක් තියෙන පුජ්‍යලයා කියන්නේ ඔහු ධාර්මිකව හරි අධාර්මිකව හරි කෛරාටිකව හරි භෝග සම්පත් හොයන කෙනෙක් ධාර්මික වෙන්න පුළුවන් අධාර්මික වෙන්න පුළුවන් කෛරාටික වෙන්න පුළුවන් ඔහු භෝග සම්පත් වෙන කෙනෙක් අන්නේ කෙනා ඒ කම් සැප විඳින ඒ මිනිස්යන්ගේ ඒ ඒ විදිහට කටයුතු කරන්නේ කම් සැප විඳීම පිණිසමයි සොරකම් කරන ඒවා කෝට ව්‍යාපාර කරන ඒවා බොරුවෙන් කරන ඒවා භෝග සම්පත් රැස් කරගන්නත් හරි දක්ෂයි හැබැයි මේ පුජ්‍යලයා ගිහිල්ලා නිරේ වැටෙනවා ඒතකොට පළවෙනි පුජ්‍යලයාට මෙලවත් නැහැ පරලොවත් නැහැ දෙවෙනි පුජ්‍යලයාට මෙලව යම් කිසි දෙයක් මොකෙන් හරි කරනවා නමුත් පරලොව නිරේ යනවා. තුන්වෙනි ඊළඟට බුදුන් වහන්සේ වෙනවා තථාගතයන් වහන්සේ ඇස් දෙකම පේන පුද්ගලයා හැටියට පෙන්වුවේ එයා වීරියෙන් යුක්තව ධාර්මිකව ලබන්නා වූ ධනිය උපයාගන්නේ. අධාර්මිකව දෙයට යන්නේ නැහැ. වැරදි වැඩියට යන්නේ නැහැ. අන්න යාට කියනවා ශේෂ්ඨ අදහස් තියෙන කෙනෙක්. ධර්මයේ කෙරේ සැක නැහැ යාට. දදාති සෙට්ට සංකප්පෝ අව්‍යාගමනසෝ නරෝ උපේති භද්දේ කාන්තාණං යත් ගන්්වාන සෝචති අන්නේ පුජ්‍යලයා ඒ ඒ දන් දෙනවා ඒ ඇස් තියෙන කෙනා ඒ වගේම ඔහු ධාර්මිකව වීරියෙන් නැගී හිටිනවා ඔහු ධානේ ධාර්මිකව උපද උපයාස පයා ගන්නවා ඒ වගේම ඔහු ශ්‍රේෂ්ඨ අදහස් තියෙන කෙනෙක් ධර්මයේ කෙරෙහි ඔහුට සැකයක් කියන්නේ මේ මේ සත්‍ය ස්වභාවය නැත්නම් මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව ඔහු ඒ විදිහටම ඉන්නේ සැකෙන් යුක්තව නෙවෙයි එයා පින් කරනවා. ඒ වගේම එයාට ශෝක කිරීම පිණිස යමක් නැහැ. ඒ කියන්නේ එයා ශෝක කරන්නේ නැහැ. ඒ වගේම අන්නේ කෙනා ඊළඟට හොඳ තැනක ගිහිල්ලා උපදිනවා. බුදුරණවහන්සේ පෙන්නනවා මෙන්න මේ විදිහට මේ දෙකම දකින්න නැති අන්ධ කෙනත් එකක් දකින එක හැත් තියෙන කෙනත් ඒ වගේම දුරින්ම දුරු කළ යුතුයි කියනවා. අන්දංච ඒක චක්කුංච අරාකා පරිවජ්ජයේ ද්විචක්කුපන සෙට් සේවේත සෙට්ටෝ පුරුෂ පුද්ගලෝති මේ ඇස් දෙකම අන්ද කෙනත් එක හැක් පේන කෙනත් මේ දෙන්නම දුරින්ම දුරු කරන්න කියනවා මේ ඇස් දෙක ඇති ශේෂ්ඨ පුජ්‍යලයා පමණක් සේවනය කරන්න කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟට බුදුරන් වහන්සේ අන්තිම මේ පුද්ගල වර්ගයේ තියෙන අන්තිම සූත්‍රය ඒකදී බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා තුන්වෙනි දේශනාවේදී තයෝ මේ වික්කේ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ තයෝ මහණෙනි මේ ලෝකේ පුද්ගලෝ තුන් දෙනෙක් ඉන්නවා කවුද මේ තුන් දෙනා අවකුජ්ජ පඤ්ඤ පඤ්ඤෝ පුද්ගලෝ උජ්ජංග පඤ්ඤෝ පුද්ගලෝ පුතු පඤ්ඤෝ පුද්ගලෝ ඒ තමයි මේ ලෝකේ ඉන්නවා අවකුච්ච පඤ්ඤෝ. ඒ කියන්නේ එයාගේ නෝන මේ යටට හැර වූ නෝනක් වගේ ඇති කියන එක. තව කෙනෙක් කියනවා ඔඩොක් වේතු වෙන නෝනක් වගේ කෙනෙක්. තුන්වෙනි එක්කෙනාට තියෙනවා පළල්ලු නෝනක් ඇති කෙනෙක්. ඔන්න බලන්න අද ලෝකයේ පුජ්‍යලයන්ගේ ස්වභාවය මෙන්න මේකින් මැනගන්න පුළුවන් ධර්මයක් එක. කතමෝජ බික්වේ කවුද මහණෙනි මේ අවකුජ්ජ පඤ්ඤෝ පුද්ගලෝ කියන්නේ? ඒ කියන්නේ යටට හැරවූ දෙයක් වගේ තියෙන නුවණක් තියෙන පුජ්‍යලයාගේ ස්වභාවය. ඉද බික්කවේ ඒකජ්ජ පුද්ගලෝ ආරාමං ගන්තා හොති අබික්කනම් බික්කුණං සම්තිකේ ධම්ම සමනායේ මෙන්න මේම කෙනෙක් ඉන්නවා. ඔහු ආරාම වලට යනවා, භික්ෂූන් ඇසුරු කරනවා. ඒ භික්ෂූන් ඇසුරු කරමින් භික්ෂූන්ගේ ධර්මයත් අහනවා. ඔන්න පළවෙනි පුජ්‍යලයා ආරාම වලට යනවා භික්ෂූන් හොඳට සමීපව ඇසුරු කරනවා ඇසුරු කරලා භික්ෂූන්ගෙන් ධර්මයක් අහනවා තස්ස භික්ඛු ධම්මං දේතෙන්තේ ආදි කල්යාණං මජේ කල්යාණං පරිවසන කල්යාණං. ඒ භික්ෂුව දේශනා කරන්නේ මුල පිරිසිදු, මැද පිරිසිදු, අග පිරිසිදු ධර්ම. දැන් මේ මේ මේ කතා කරන්නේ අසත් ධර්මයක් කියන කෙනෙක් ගැන නෙමෙයි. මේ කතා කරන සද්ධර්ම ප්‍රතිරූපයක් කියන කෙනෙක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ධර්මයේ කියන පුද්ගලයන් ඇසුරු කිරීම ගැන. සාත්තං සව්‍යජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශයන්ති. ඒ භික්ෂුව මේ පුජ්‍යලට කියන්නේ මොනවද යසුරු කරනකොට මුල මැද අග පිරිසිදු ඒ වගේම කේවල පරිපූර්ණ අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත වූ මේ ධර්මයේ දේශනා කරන පකාසයේති සෝ තස්මින් ආසනේ නිසින්නෝ තස්ස කතාය නේව චරියං පකාසෙන්ති සෝ තස්මින් ආසනේ නිසින්නෝ තස්ස කතාය නේවදින් මානසිකරොන්ති න මජ්ජං මානසිකරොන්ති න පරියෝසානං මානසිකරොන්ති මුට්ඨිතාපි ධම්මා ආගමේ තස්ස කතාය නේවාදී මානසිකරෝතින මජ්ජහ මානසිකරෝතින පරියෝසాన මානසිකරෝති සේතා භික්ඛවේ තුම්මේ නික්කුජෝ තත්ත උදකං ආසිත්තං විත් විවට්ඨති නෝ සන්තාති ඒවමේකෝ බික්වේ ඉදේ කච්චේ පුද්ගලේ ආරාම ගන්තෝ හෝති අවික්ඛනම් බික්ඛූණං සම්තිකේ ධම්මස්සවණයි ඔන්න ලස්සන කාරණාවක් කියනවා එතකොට මේ ආරාමයට යන භික්ෂුන් නිතර ඇසුරු කරන භික්ෂුන්ගෙන් නිතර බණ මෙන්න මේ කෙනෙක් ගැන කියනවා ඒ තමයි ඔහු මේ විදිහට මුලැමැදාග පිරිසිදු මේ අර්ථ සහිත ව්‍යංජන සහිත මේ ධර්මයම යහන්නේ ඔහු ඒ ධර්මය අහනකොට මොකද වෙන්නේ? ඒ ධර්මයේ අහන්නේ ඔහු සැබෑ සිහියකින් නෙවෙයි. ඔහු නිව ඒ කියන්නේ ඒ ධර්මයේ ඔහු අහන්නේ සිහිය ඒකට යොමු කරගෙන නෙමෙයි. ඒ නිසා ඔහුට මුල සිහි වෙන්න, ඒ කියන්නේ ධර්මයේ පටන් ගැනීම මොකද්ද මේ මේ ධර්මයේ තුන මුල සිහි කිරීම, මැද සිහි කිරීම, අග සිහි කිරීම. ඔහුට මේ ධර්මයේ මුල සිහි වෙන්නෙත් නෑ, මැද සිහි වෙන්නෙත් නෑ, අවසාන සිහි වෙන්නේ. හැබැයි යහුවා ලස්සනට කතා කරනවා. ඇසුරු කරනවා. නමුත් ඒ කතා කරපු කාරණාව මොකද්ද කියන දේ ඔහුට මුල සිහි කරගන්නත් බෑ, මැද සිහි කරගන්නත් බෑ, අවසානයේ සිහි කරගන්නත් බෑ. ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. මුණින් අතට හරවපු කලයකට වතුර දැම්මා වගේ කියනවා. වතුර ගෑවිලා වගේ යනවා. වතුර පිරෙන්නේ වතුර එකතුනේ කීව දේ අර්ථය යන්නේ නැහැ. අන්නේ වගේ කියනවා කවුද මේ අවකුජ්ජ පඤ්ඤෝ. ඒ කියන්නේ යාගේ තියෙන හිතීමේ හැකියාව කොයි වගේද? පිටට හරවපු කලයකට වතුර දානවා වගේ කිසි දෙයක් ගන්න බෑ යාට. ඒ කියන්නේ කියන දේ යාට යන්නේ නෑ. එයාට ඒක සම්පූර්ණයෙන් අතහැරලා යන එකක් විතරයි. ඒක තමාගේ දෙයක් බවට පත් වෙන්නේ. ඒක යාට සිහි කරන්න බෑ. අන්න මුල සිහි කරන්න බෑ, මැද සිහි කරන්න බෑ, අග සිහි කරන්න බෑ. මෙන්න මේ විදිහට වොට්ටිතෝපි ධම්මාසනේ තස්ස කතාය නේවාදීන් මානසිකරෝති න මජ්ජං මානසිකරෝති න පරියසානම් මානසිකරෝති ඒ ඒ කෙනාට ආසනයේ ඉදීම ඒ ඒ ධර්මය කියන තැන ඉද්දිම ඔහුට ඒ ධර්මයේ මුල සිහි වෙන්නේ මැද සිහි කරන්න බෑ අග සිහි කරන්න බෑ ඒක අහන තැනදිම නෑ වතුර ටික අනිත් පැතර කලයකට දැම්වා වගේ ඒ කියන පළවෙනි පුජ්‍යලය එහෙම ඉන්න ඕනතර අහගෙන ඉන්නවා අහගෙන හිටියට කියන කාරණා මොකද්ද කියන එක හිතට යන්නේ නෑ දෙවෙනි පුජ්‍යලය තමයි ඔඩොක්කු වෙනුණ තියෙන පුජ්‍යලය ඒ තමයි කවුද බුදුරණවහන්සේ පෙන්නනවා ඉද වික්‍රේ කජ්ජ පුක්කල ආරාම ගන්තා පොන්ති අවික්කන වික්කුණ සම්තිගේ ධම්මස්සවනාය මහණෙනි මෙහෙම කෙනෙක් කෙනෙක් ඉන්නවා භික්ෂුන් වහන්සේලාව ඇසුරු කරන නිතර නිතර දැන් මේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් කියන්නේ විසලච්ච එහෙමයි නිතර නිතර ආරාමයට යනවා නිතර නිතර භික්ෂුන් ඇසුරු කරනවා එහෙම භික්ෂුන් ඇසුරු කරලා ඒ භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා මොකද්ද ආදිකල් මුල මැද අග පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත තථාගතයන් වහන්සේගේ ධර්මය එහෙම දේශනා කරා ඒතෝ තස්මින් ආසනේ නිසින්නෝ තස්ස කතාය වන්න ඔහු ඒ විදිහට ධර්මයේ අහගෙන ඉන්නකොට බුදුරණවහන්සේගේ මුලමැද අග ධර්මය අහගෙන ඉනකොට ඒ ආසනයේ ඉද්දී කියන කාරණාව පිළිබඳව අන්න ඔහු සිහි කරන මුල යාට සිහි වෙනවා කියපු කාරණ පටන් ගැනීම සිහි වෙනවා මැද සිහි වෙනවා අවසානයේ දක්වාම ඔහුට මේ දේශනා කරපු කාරණාව මොකද්ද කියන එක සිහි කරන්න පුළුවන් ඒ කියන්නේ යම් කිසි මට්ටමකට ඒක හරි මේ කියන කාරණා මේක ඇත්තයි කියලා තේරෙනවා හැබැයි බුදුරණවහන්සේ පෙන්වා දෙනවා එහෙම වුණාට ඒ කෙනා ආසනේ නැගිටිනකොට මොකද වෙන්නේ? අර කතා කරපු එකක්වත් සිහි කරන්නේ නැහැ. මුල සිහි කරන්නේත් නැහැ. මැද සිහි කරන්නේත් නැහැ. ඒ කිසි දෙයක් තමන්ගේ දෙයක් බවට පත් වෙලා නැහැ. ඒවා එවෙලේ කිව්ව දෙයක් විතරයි. එවෙලේ ඇහුණා හරි වගේ තේරෙනවා. අද ඕන තරම් කට්ටිය ඉන්නවා. ඇහුණා. එවෙලේ හරි වගේ තේරුණා. නමුත් එතනින් එහාට ඒ දේ සිහි කරන්නේ නැහැ. බුදුරණවහන්සේ පෙන්වනවා. අන්න ඒ කෙනා හරියට තමන්ගේ ඔඩොක්කුවේ තියෙනවා තල්, සහල්, අග්ගලා, විවිධාකාර කන්න ඕන දේවල් දැන් බඩගින්නින් ඉන්නේ. කන්න ඕන දේවල් ඔක්කොම ටික ඔඩොක්කුවේ තියෙනවා. ඒ ඔඩොක්කුවේ තියෙද්දිම ඔහු මොකද කරන්නේ? නැගිටිනවා. නැගිටලා යනවා යන්න. ඒතර ඔක්කොම ටික දැන් බඩගින් ඉන්න කෙනාට ඔක්කොම ටික නැති වෙලාම යනවා. ඇයි ඔඩොක් වේදි පිච්ච ටික වැටලා ගියා. අන්න ඒ වගේ බුදුරන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ වගේ තමයි මහණෙනි. මෙන්න මේ වගේ ඉන්නවා. කියන්නේ හැමදේම කියනවා කියනවා මේකේ තියෙන මේ බීම જાති කියන්නේ හැමදේම ඔක්කොම ටික විනාශලා යනවා කියනවා. නැගිටලා යනකොට ඉවරයි. බඩගින් ඉන්නේ හැබැයි. ඉවරයි. අන්න ඒ වගේ කියනවා මේ භික්ෂුන් වහන්සේලා නිතර නිතර ඇසුරු කරනවා. ආරාම වලට නිතර නිතර යොමු වෙනවා. ධර්මයෙන් නිතර නිතර අහනවා. හැබැයි අහනකොට විතරයි. එතනින් පස්සේ නෑ. ඇහුවා නැකිලා යනවා. ඔඩෙක් කිතිබ්බා වගේ කියලා. අපි දැන් සාමාන්‍ය කතාවලත් කියලා දෙන ඔඩෙක් කිතියාගත්තා වගේ කියලා. ඒක බුදුරණවහන්සේම දේශනා කරපු දෙයක්. එනේ ඔඩෙක් ඔඩෙක් කියන දෙයක් විතරයි. ඇහුණා ඒ වෙලේ ඉතියා ඊට පස්සේ ඉවරයි. හැදෙන්නේ නෑ. ඒ කියන්නේ ඒක ගන්නෙ නෑ. අන්න එවැනි අයට කියනවා බුදුරණවහන්සේ මේ එයාගේ තියෙන හැකියාව අර ඔඩෙක් වෙනුණක් වගේ කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. තුන්වෙනි පුජ්‍යලයා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. කත මොකද්ද මේ තුන්වෙනි පුජ්‍යලයා? ඒ තමයි. අතමෝච වික්කවේ මහණෙනි කවුද? පුදුපඤ්ඤෝ පළල් ප්‍රඥාව දින කෙනා. ඔන්න තුන්වෙනි පුජ්‍යලයා. ඉද වික්කවේ ඒකාක්‍යව පුද්ගලෝ ආරාම ගන්තා හොಂತಿ අභික්කනම් වික්කෝණං සාන්තිකේ ධම්ම ශ්‍රවණාය මේ පුජ්‍යලයක් ඉන්නවා ඔහු ආරාමයට නිතර නිතර යමු වෙනවා භික්ෂුන් වහන්සේලා වැසුරු කරනවා ධර්මයේ ශ්‍රවණය කරනවා තස්ස භික්ඛු ධම්මං දේසෙන්ති ඒ භික්ෂුන් දේශනා කරනවා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිවසාන කල්යාණ සාත්තං සව්වඤ්ඤනම් කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසෙන්ති පිරිසිදෝ මේ ධර්මයේ ප්‍රකාශ කරනවා සෝ තස්මින් ආසනෙන් නිසින්නෝ තස්ස කතාය මෙන්න මේ විදිහට ඒ ආසනේ ඉන්නේදිත් ඒ කියන ධර්මයේ පිළිබඳව මානසිකාර කරනවා මුල මානසිකාරය කියන්නේ මුල ඉඳලම අන්න කන් යොමාගෙන අහන්නේ මුල මානසිකාරයේ මැද මානසිකාරයේ අවසානයේ මානසිකාරයේ ඒ ධර්මයේ ගැනීමේ අදහසක්මයි තියෙන්නේ ඌටිතෝපි ධම්මා ආසනි තස කතාය ආදී ආදි ආදීම්පි මානසිකරෝති මජ්ජම්පි මානසිකරෝති නැගිටලා ගිහලා තියෙන තියාට ඒකමයි අන්න මුල මැද අග මේ කියපු කාරණා ඒ අහපු ධර්ම කාරණාවමයි මානසිකාරය කරන්නේ එයාගේ ජීවිතේ එයාට අන්න මම නිතර කියන කාරණාවක් තියෙනවා. ධර්මයේ ජීවිතේ බවට පත් වෙන්නට ඕන. කියන්නේ ජීවිතය කියන්නේ ධර්මයේ. ජීවිතයේ ධර්මයේ වුණොත් ධර්මයේ ජීවිතය වෙනවා. ඒ කියන්නේ ධර්මයේ ජීවිතන කියන්නේ එයාගේ ජීවිතේ පැවැත්ම ධර්මියමයි. එහෙම නොවුනොත් එහෙම ඒකේනා අනිත් පැත්තට යන්නේ. ජීවිතයේ ධර්මයේ වෙච්ච කෙනාට ධර්මයේ ජීවිතේ බවට පත් වෙනකොට එයාගේ ජීවිතේ නිවීමට ඉලක්ක වෙනවා. ජීවිතේ වෙන දෙයක් වුණාට පස්සේ එයාට ධර්මය ආදාර නොවුනහම එයා සසර යනවා. වැරදි කරද්දි දුගතියට යනවා. හොඳ කරදි සුගතියට යනවා. එහෙනම් මේ හරි දේ ඇහෙන තැනදී ජීවිතේ කියලා කියන්නේ ඇත්ත හොයන ලක්ෂණ අන්න පුතු ප්‍රඥා. පළල් ප්‍රඥාව තියෙන කෙනාගේ ලක්ෂණේ එයාගේ ලක්ෂණය තමයි මේ හිතන එක, කල්පනා කරන එක, හොයන එක, සත්‍ය ගවේෂණය කරන එක. පුංචි පුංචි ආස්වාදයකට, පටු ආස්වාදයකට ලෝකයට යොමු වෙන ගතිය නෙමේ, සත්‍ය හොයන ගතිය. අන්න එයාට කියන්නේ පළල් ප්‍රඥාවෙන් යුක්ත කෙනා. එයා අහපු දේ නැවත නැවත මානසිකාරය කරනවා. එයාට ජීවිතය කියන්නේ ඒක. එයාට ජීවිතයේ පැවැත්ම කියන්නේ ඒක. මානසිකරවතු සේදා බික්වේ හරියට මේ වගේ කියනවා. උඩට හරවපු, ඒ කියන්නේ කෙලින් හොඳ අතට හරවපු කලයකට වතුර දැම්මා වගේ. කලය උඩට හරවලා වතුර දැම්මා. වතුර දැම්මට පස්සේ වතුර ටික කලය ඇතුලේ. අන්න ඒ වගේ එයාට ඒ ඒ විදිහට වෙන්නේ. ඒ කියන්නේ එයාට ජීවිතයේ ධර්මයේ බවට පත් වෙන්නේ. නැවත නැවත ඒකම සිහි කරන්නේ. එයා අහපු තැනදිම කලගෙඩියට වතුර වැටලා. කලගෙඩියට වතුර වැටලා නම් වතුර ටික දැන් තියෙනවනේ. එහෙනම් එයා එකකින් ප්‍රයෝජන ගන්නවා. නැගිටිනකොට ඔඩොක්කුවෙන් තිබ්බේ වැටලා ගියට පස්සේ ඒක දැන් නැහැ නේ ප්‍රයෝජන ගන්න බෑ. කලගෙඩිය ඇතුළට වතුර වැටෙනා නම් ඒකෙන් එයා ප්‍රයෝජන ගන්නවා. මෙන්න මේ වගේ බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. පුතු පඤ්ඤ කෙනාගේ ලක්ෂණේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඇසුරු කරනකොට ධර්මය නිතර නිතර අහනකොට ඒ අහන දේ එකම ඊළඟට ජීවිතේ පැවැත්මට යොමු වෙලා ඒක මුලමැද අග සීකල ධර්මය එකම ජීවිතේ පැවැත්ම තියෙන්නේ ධර්මය එකමයි කල්පනාව තියෙන්නේ ධර්මය එකමයි මානසිකාරය තියෙන්නේ අන්නේ කෙනාගේ ප්‍රඥාව සර පුතු පඤ්ඤු මේ කියන්නේ මේ පුජ්‍යලයන්ගේ ලක්ෂණ තුනක්. ඒ කියන්නේ පුජ්‍යලයන්ගේ ලක්ෂණ තුන එක පුජ්‍යලයේගේ ලක්ෂණේ තමයි අහනවා ඇහුවා විතරයි. දැන් ඇසුරු කරන්න නිතර නිතර යන්නේ වැදගත් කියක් කියලා තියෙන දන්න නිසා නැත්නම් අසුරු කරන්න යන්නේ නැහැ. දැන් මෙතන කියන්නේ මෙතන මෙතන අසුරු කරන්න යන පුජ්‍යෝ දුන්නේ පිළිබඳව. දැන් මේ පැත්ත කරලා ඉන්න භික්ෂුන් වහන්සේලා දකින්න යන්නේ නැති පැත්තක ඉන්න මිනිස්සු ගැන නෙමෙයි මේ කියන්නේ. නිතර නිතර භික්ෂුන් අසුරු කරන පුජ්‍යයන් තුන් දෙනෙක් ලක්ෂණ තුනක්. එයාලා හිතන ක්‍රම තුන. අනිත් කෙනා ගැන කතා කරන දෙයක් නැහැ. එතකොට නිතර නිතර භික්ෂුන් අසුරු කරන්න යන නිතර නිතර ධර්මයක් අහන්න. නිකරොත් නෙමෙයි. අහන ධර්මයක් මේ හදන ප්‍රතිරූපක නෙමෙයි. අහන ධර්මයේ කතන්දර ටිකක් නෙමෙයි. අහන ධර්ම වෙන මොකක්වත් නෙමෙයි. මේ ධර්මයේම අහන්නේ. එහෙම අහන කුජලයාගේ අන ලක්ෂණ තියෙනවා. එකිනෙක ඉන්නවා. අහන තැනදිත් ඒකට යමු වෙලා නැහැ හිත. ඒකට අවධානය යමු වෙලා නැහැ. ඒක යාගේ ලක්ෂණය. දෙවෙනි කුජලයා අහන තැනදී අවධානයෙන්. හැබැයි ඒක තාම තමන්ගේ දෙයක් බවට පත් වෙලා නැහැ. නැගිටිට පස්සේ ඉවරයි. ඒකයි ජීවිතේ ධර්මයේ වඩපත් කරලා නැත්තේ. තුන්වෙනි කුජලයා අහන තැන දෙවෙනි. ධර්මයේ තමන්ගේ දැබ්බුවටපත් වෙලා ඊට පස්සෙත් එයාට ජීවිතය කියන්නේ ධර්මයමයි. ධර්මයේ කියන්නේ ජීවිතය. ওই දෙකේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද හේතුව? එයාට මේ ලෝකේ අංක එකට තියෙන්නේ. ඇත්ත හොයන එක. එයාට කියනවා පුතු පඤ්ඤ කියලා. බුදුරණවහන්සේ ගාථා ටිකක් පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහටයි මහණෙනි මේ ලෝකේ පුජ්‍යලයන් විද්‍යාමාන අයං උච්චති භික්කවේ පුද්ගලෝ අයං උච්චති භික්කවේ පුතුපඤ්ඤ පුද්ගලෝ ඉමේකෝ භික්කවේ තයෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි මහණෙනි මෙන්න මේ පුද්ගය තුන්දෙනා ලෝකේ විද්‍යාමානයි අවකංජු අව අවකුජ්ජ පඤ්ඤෝ පුරිසෝ දුම්මේදෝ අවිව අවිවක්ඛනෝ අභික්ඛනම් පීවේ හෝති ගන්තා භික්ඛූනම් සම්තිකේ බුදුරණවහන්සේ පෙන්වනවා ප්‍රඥා රහිත නුවණින් විමසීමකින් තොර ඒ කියන්නේ අවිවකන්න ඕනේ. ඒ කියන්නේ විචක්ෂණයක් නැහැ. අන්න ලක්ෂණේ. විචක්ෂණයක් නැහැ දුම්මේදෝ මෝඩ. ඒ කියන්නේ ප්‍රඥා රහිත විචක්ෂණයක් නැති. එතකොට බලන්න බුදුරණවහන්සේ ධර්මයේ තියෙන කාටද? විචක්ෂණයේ තියෙන නුවණ තියෙන කෙනාට. දැන් මෙතන මේ විචක්ෂණ ගතියක් නැති අවිචක්කනෝ දුම්මේදෝ මෝඩ කෙනාට ඒ පුරුෂයා කොයි වගේද? අන්නේ තියෙන කෙනාගේ යටට හැර වූ ඇති නුවණක් තියෙන අවක් අවකුඤ්ඤ පඤ්ඤා පුජ්‍යලයා කියලායි ඔහුට කියන්නේ. ඉතින් ඔහු නිතර නිතර භික්ෂූන් සමීපයට ගියත් නිතර නිතර බණ ඇහුවත් ඔහුට ඒ ධර්මයේ ආදීන් කතාය මජ්ජංචේ පරියෝසානංච තාදිසෝ උග්ග හේතුන් න සක්කෝති පඤ්ඤා හිස්ස නවිජ්ජති. ඔහු නිතර නිතර මේ ධර්මය ඇහුවත් ඒ මුල මැද අග අවසානයේ ඔහුට ඉගෙන ගන්නට හැකියාවක් ඇති කර නැහැ. ඔහු තුල හිම් ප්‍රඥාවක් ඇති වෙන්නේ නැහැ. සක්කෝ පඤ්ඤා විශේෂණ විජ්ජති. ඔහෙට ඒ ඒ විදිහට ඉගෙන ගැනීම ප්‍රඥා නෑ. මොකද හේතුව අවිචක්කණයක් විචක්කණයක් නැහැ. ඔහුට ඔහුගේ ඔහුගේ තියෙන ප්‍රඥාව රහිත ගතිය තියෙන. අන්න එහෙනම් බලන්න දැන් අපි ගොඩක් නිතරම ප්‍රශ්නේ ප්‍රඥාවන්තයා නේ දහමට. එතකොට දැන් මේ මේ කෙනාට පිනෙන් ලැබුණ ඔක්කොම. පිනට manussත්වයක් ලැබෙනවා. පිනට ලැබුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඇසුර පිනට ලැබුණ බුදුරන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය පිනට ලැබුණ මනුස්ස ජීවිත මේ ඔක්කොම ලැබිලා ඒ ඔක්කොම ලැබිලා තියෙද්දිත් විවේච විචක්ෂණය නැති කෙනාට මොකද වෙලා තියෙන්නේ ඒ දුම්මේද මෝඩ විචක්ෂණ නැති කෙනාට අන්න ධර්මයේ ගන්න බෑ එහෙනම් මේ විචක්ෂණ හැකියාව තිබිය යුතුයි ඒ නැති කෙනාට පිරිසුදුම ධර්මය ඇහෙන්නේ පිරිසිදුම ධර්මයේ කතා කරන්නේ නිතර නිතර ඒකට යමු වෙනවා. කොච්චර ඒකට යමු වුණත් විචක්කන හැකියාව නැත්තම් ඒ කෙනා යටට හැර වූ භාජනයක් වගේ. අන්න ඒක අඛණයක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එහෙනම් බලන්න මේක මේ අපි සාමාන්‍යයෙන් අපි මේ අපි ගැන අපි දැන් හිතනවා හරි මට තේරෙනවා අපි මේ පුද්ගලිය මනගන්න අපිට මේ මේ ඔක්කොම ලැබුණාම අපි හිතන්නේ දැන් මට මොනවා හරි මදිකමන් නිසායි මේක වෙන්නේ නැත්තේ පින මදිකම නෑ විචක්ෂණේ නැතිකම ධර්මයත් හම්බෙලා නම් ධර්මයත් ඇහෙනවා නම් ඔක්කොම ඇහෙනවා නම් විචක්ෂණ නැතිකමයි මේකට හේතුව. දැන් අපිට දැන් වෙන ධර්මයක් ඇහෙන්නේ නැහැ දැන් අපි අපි වෙන වෙන ධර්මයකට යමු වෙනවා නම් අපි හිතාගෙන ඉන්න මේ ධර්මයේ සවක්කත නැහැ. දැන් අපට ඕන නම් දැන් අපි ආයෙත් නැවත වතාවක් ධර්මයේම අවශ්‍ය නම් නැවත වතාවක් ඒ ධර්මයේම ඉගෙන ගන්න අපිට ඒකට යමු වෙන නම් ඊළඟටත් යන්න හදන්නේ. ඉතින් මෙතන මම පිළිඅරන් ඉවර මේ ධර්මයේ සවක්කත නැහැ කියලා. ඇයි මේ ධර්මයේ සවක්කතයි නම් අපේ අඩුවක් මිස ධර්මයේ අඩුවක් නෙමෙයි. අපේ අඩුව කියන්නේ අපට විචක්ෂණ ගතිය නේ. එහෙනම් දැන් ඉඳලා අපි ඒක කරන්නට ඕන. අන්න ඒක කරන කෙනාටයි ප්‍රඥාව උදා වෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මේ ඔඩක්කුවේ තියෙන ප්‍රඥාව තියෙන කෙනා. පුරිසෝ සෙය්‍යෝ ඒතේන උච්චති අභික්ඛනම්පි චේ හෝති ගන්තා භික්ඛුන් සම්තිකේ. මේ ඔඩක්කුවේ නුණති කෙනාගේ ස්වභාවය තමයි ඒ පුරුෂයා ඒ පුජ්‍යලයා අර කලින් එක්කෙනාට වඩා නම් ශ්‍රේෂ්ඨයි. කියන්නේ තේරෙන්නේ නැතිම කෙනාගේ කරනට ශේෂ. නමුත් ඔහුට නිතර නිතර දහම් ඇසීමට භික්ෂුන් සමීපට ඒත් ගියා. ඒ අහනකම් විතරයි. එච්චරයි. ඒ ධර්මයේ තමන්ගේ ලැබඩවත් කරන්නේ. ඒ අහන අවස්ථාවේදී මේ කියන කාරණාවේ යම් අර්ථයක් තේරුම් ගන්න පුළමෙදාගේ සිහි කරගන්න ඔහුට හැකියාව තියෙනවා. ඒ වුණාට ඊට පස්සේ ඔහුට ඒ කාරණාව නැහැ. ඔහු හිතට ගත්ත දෙයක් නැහැ. අන්න ඒකයි. ඔහු භික්ෂුන් වහන්සේ ඇසුරට ගියාට වුට්ටිතෝ නහන්ති. ඒ කියන්නේ ගන්ධ එයා ඔහු ඒක හිතන අරගෙන. ඒ කියන්නේ ඔහු වැදගත් දෙයක් කියලා කියන්නේ යමක් තේරුණා. මුත් වැදගත් දෙයක් කියලා හිතලා අරගෙන. මම නිතර උදාහරණයක් කියන අපට අර ශ්‍රේෂ්ඨ වෙලා නැහැ ධර්මයේ කියන්නේ අර මොකද්ද අන්දරේ උදාහරණයක් කියන ශ්‍රේෂ්ඨ වෙලා නැහැ ප්‍රදා ඒ කියන්නේ වැදගත් වෙලා නැහැ ධර්මයේ කියන එක වැදගත් නැහැ අන්න ඒ නිසා මොකද වෙන්නේ ඔහුට ඒ ධර්මයේ නැවත නැවත ධාර්මික ජීවිතයකට ධර්මයට අනුකූල ජීවිතයකට සත්‍ය දකින ජීවිතයකට යොමු වීමේ හැකියාව නැති වෙලා යනවා. ඊළඟට බුදුරණන් වහන්සේ පෙන්නනවා ආදී කතං මජ්ජංච පරියෝසානංච තාදිසෝ නිසින්නෝ ආසනී තස්මින් උග්ගහෙත්වා ව්‍යංජන ධාරේති සෙට්ට සංකප්පෝ අව්‍යාගම අව්‍යග්ග මනසෝ නරෝ ධම්මානදම් පටිපන්නෝ දුක්ඛසන්ත කරෝ සියාති අන්න බුදුරණවහන්සේ පෙන්නනවා පුලුල් ප්‍රඥා ඇති, පෘතු ප්‍රඥා ඇති. ඒ කියන්නේ පළල් ප්‍රඥාවක් ඇති මේන්න මේ පුරුෂයා අන්න අර කට්ටිය දෙන්නටම වඩා ශ්‍රේෂ්ඨයි. මුලින් කියපු දෙන්නටම වඩා ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ කෙනා භික්ෂූන් සමීපයට නිතර නිතර බණ අහන්නත් යනවා, ධර්මයක් ඉගෙන ගන්නවා. අන්න ඒ කෙනාගේ ස්වභාවය තමයි අය ආසනයේ ඉන්නේද්දිත් ඔහු ඒ ධර්මයේ මුල කියන දේ, මැද කියන දේ, අග කියන දේ මේ සියල්ලක්ම ඔහු දරා ගන්නවා, ඔහුට ගැළපෙනවා. ඒ වගේම ඔහු ඊට පස්සෙත් ඒ කරා යමු වෙනවා. ඔහුගේ සංකල්ප ශේෂ්ඨයි. ශේෂ්ඨ සංකල්ප තියෙන කෙනෙක්. ශේෂ්ඨ සංකල්ප ඇති ධර්මයේ පිළිබඳව ඔහුට සැකයක්, ඒ කියන්නේ මේ කියන කාරණාව සත්‍යමයි ඔහුට හම්බෙලා තියෙන්නේ. අන්න ඒ කෙනා ධාරයේති සෙට්ට සංකප්පෝ අව්‍ය අව්‍යග්ග මානසෝ නරෝ ධම්මානදම් පටිපන්නෝ බහු ධර්මානදම් පටිපන්නේට යොමු වෙලා දුක්ඛ සංඛං කරෝසි දුක්ඛ කෙලවර කරනවා ඒ කවුද පුතු පඤ්ඤාව තියෙන කෙනා එහෙනම් බලන්න එවැනි කෙනාට තමයි බුදුරණවහන්සේගේ ධර්මය මේ ජීවිතයේ අත්දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ හැබැයි අපට දැන් ඒ ඒක හැමෝටම මන්දෝත්සහය වීමක් නෙමෙයි අපි බලන්නට ඕන හැම වෙලෙම කොහොමද දැන් විචක්ෂණ ගතිය නැතිකමනේ ප්‍රශ්නේ තියෙන්නේ අපි නිතර නිතර ඒක ඇති කරගන්න ඒකට යොමු වෙන උත්සාහ කරන්න ඕනේ ඒක ඇති කරගන්න ඒකට යොමු වෙන්න උත්සාහ කරන තැනදී කවදා හරි අපි සත්‍ය දකින මාර්ගයට යොමු වෙනවා. එහෙම නැතුනොත් එහෙම අපි හරිම අවාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා. ඒක නිසා අපි මේ ඔඩොක්කුවට විතරක් ඇහිච්ච දේ ගන්නෙ නැතුව ඒ වගේම අර අනිත් පැත්ත හරොබ්බාජනීයට මොකද අනිත් පැත්ත හරොබ්බාජනීයට වගේ දැන් අපි කියනවා කියනවා ඒක කල්පනා කරන්නේ නැවත නැවත නැවත නැවත ඒකම. මොකද ඒකට හේතුව? ඒකට හේතුව අපි ඒ ගැන අවධානය යොමු කරලා ධර්මය අපේ දෙයක් බවට පත් වෙලා නැහැ. ධර්මය අපේ දෙයක් බවට පත් වෙනවා නම් අන්න අපි එතනදී ක්‍රමානුකූලව සියලු වැරදි. මොකද අපි අපි ධර්මය ධර්මයයි අපි ජීවිතයේ ධර්ම එකක් වුණා අපට මොනව ලබන්නද ධර්මේ නැතුව? සත්‍ය නැතුව දැන් ඒ අපේ සාමාන්‍ය හිතුවත් මෝඩ ගතියත් එක්ක අසත්‍යත් එක්ක යන්නේ. එහෙනම් සත්‍ය ගතියත් එක්ක අර සියලු දේයා ඉක්මවනවා. ඉතින් මෙන්න මේ පෘතුපඤ්ඤ කියන ගතිය අපේ ජීවිතය ඇති කර ගැනීම සඳහා අපි උත්සාහ කරනකොට නම් මේ ජීවිතේම කියලා අපට කියන්න බෑ. මේ ජීවිතේ බෑ නෙමෙයි. අපි ඉලක්කයේ තිබිය යුතු සත්‍ය දකින්න. ඉතින් ඒ සඳහා අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ බුදුරන් වහන්සේගේ මේ ධර්මයේ පිළිබඳව වටිනාකම තේරුම් අරගෙන ඒ ධර්මයේ සත්‍ය අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ අංගුත්තර නිකාය සූත්‍ර විවරණය තමයි අපි මේ සාකච්ඡා කරන්න යෙදුනේ.